ඉතින් මේ මාතෘකාව මතු කර ගැනීම සඳහා දසුත්තර සූත්‍රයේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්නේ තමයි ඛතමේ පංච ධම්මා භාවේ තබ්බා. මේ ශාසනයේ යෙදී සැදී පැහැදී කටයුතු කරන නැත්නම් සංසාරේ බය දක්නා වූ සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්නා වූ කෙනා භාවිතා කළ යුතු ධර්ම පහ මොනවද කියන එක දැනගෙන ඉන්න ඕනේ. ඒ ප්‍රශ්නේ දැනගෙන ඉන්නා වගේම ඒකට උත්තරේ දැනගෙන ඉන්නවා. උත්තරේ තමයි පංචාංගිකෝ සම්මා සමාධි. අංග පහකින් යුක්ත සම්මා සමාධිය. මුති මේක වෙන තැන්වල එච්චරම හොඳ සංග්‍රහ වෙලා නැහැ. සමාධි භාවනා සූත්‍රයේදී සමාධි වර්ග හතරක් සඳහන් වෙනවා. මේක පහක් සඳහන් වෙනවා. ඉතින් ඒකේනා දැනගන්න ඕනේ මේ සමාධි කියන තනි වචනේ අපි පාවිච්චි කරාට වැඩ කරන කෙනාට භාවනා කරන කෙනාට ඉදිරියට යන කෙනාට මේ සමාධියම විපරිණාමයටපත් වෙනවා. එකින් එකට එකින් එකට මාරු වෙනවා. මේ මාරු වෙනකොට අපි පළවෙනි දවස් ටිකේ කතා කරපු පීතිපරණතා සමාධිය තියෙන කෙනා මෙහෙමයි සමාධිය කියලා විස්තර කළොත් ඊට එහා ගිය සුඛ පරමතා සමාධිය ඇති කෙනා කියවි නෑ නෑ. ඒක බොහොම පහත් මට්ටමේ සමාධියක්. සමාධිය කියලා කියන්නේ මෙන්න මෙහෙමයි කියලා අර දෙන්න එකම එකම මාතෘකාට රණ්ඩු කරන්න ඉඩ තියෙනවා. ඊගාට චිත්තපරණතා සමාධි දක්වා ගිය කෙනා කියාවේ ඔය දෙන්නම තාම බාලාංශ පන්තියේ ඉන්නේ. සමාධිය කියන්නේ ඕක නෙවෙයි කියලා. ඒක නිසා අපි නිත්‍ය සංඥාවෙන් සමාධිය ගැන කතා කරන්න ගියොත් සාසනය ඇතුළෙම රණ්ඩු කරනවා. අද තියෙන්නේ එහෙම ප්‍රශ්නයක්. හැම කෙනාම සමාධිය ගැන කතා කරනවා. කතා කරාට මේ සමාධිය කියන එක වෙනස් වෙන දෙයක් මේ වෙනස් වීම භාවනා යෝගාවචරයේ දුක පිණිස පිටන බවවත් දන්නේ මේ සමාධිය පිළිබඳ අර්ථකතනේ වෙනස් වෙන එක භාවනා කරන්නගේ දුක පිණිසයි පිටා. ඒක කාමභෝගියට නෑ. මොකද කාමභෝගිය සමාධියට ඇවිල්ලත් නෑ. යාට අදාළත් නෑ. ඒ නිසා මේක භාවනා ශේෂ්ඨයේ සාතනය ඇතුළේ තියෙන ප්‍රශ්නයක්. ඒ වගේම සූක්ෂම ප්‍රශ්නයක්. නමුත් ඒක අපි ඉදිරියට යනකොට මගේ පුංචි පුංචි තැන් निराවුල් කරගෙන ග්‍රන්ථි ස්ථාන ලියාගෙන යන්න වෙනවා. ඒකට තීක්ෂණ බුද්ධියක් අවශ්‍යයි. ඒක නිසා පඤ්ඤාවත්තං සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස කියලා බුදුහාමුදුර අපට දේශනා කළා තියෙනවා. මේ ධර්මයේ ඉදිරියට යන්න නම් ශාසනය ඉදිරියට බලන්න නම් භාවනා ජීවුන වෙන්න නම් එnde එnde එnde එnde දැනුම තියුණු වෙන්න ඕනේ. කියන්නේ සමාධියත් එක්කම ප්‍රඥා තියුණු වෙන්න ඕනේ. ඉතින් අපි අද මාතෘකාව සාකච්ඡා ගත්තේ ඊයේ මේ සුඛ පරමතා සමාධියට ඒකෙදී විපස්සනා කතා හරීම විචිත්‍රයි. ඉසුකේ යම්තාක් සුකෝබභෝගී ධර්මයක්ද මේ ශාසනයක තියෙන ඒක විඳින්නේ ඉතාමත්ම සුළු පිරිසක් ශාසනේ උගදෙනෙක් මේක පටලවාගෙන ඒක හරියට කාම ලෝකේ හොඳට සල්ලි හොයාගෙන ඒ කාම සුඛය කාටවත් බාධා නොවන විදිහට විඳින්නේ ඉතාම සුළු පිරිසක්. උගාක් විඳින්නේ අධාර්මික සුඛයක්. හුඟක් විඳින්නේ අසාධාරණ සුඛයක්. හුඟක් විඳින්නේ පරිසර දූෂණය කරන සුඛයක්. ඒ ඇත්තෝ මේ ඇතිවෙච්ච සුඛේ නිසා ආත්ම ගානකට පව කරගන්නවා. ඒ වගේම තමයි මේ ශාසනයේ මෙච්චර ලස්සන බුදුරජාණන් වහන්සේ සුගත ගුණේ පෙන්ලා දුන්නට hina වෙවි යන ගමනක් තිබුණට යෙදී කටයුතු කරන උඟ දෙනෙක් ඒක හරි හැටියට සුඛ මාවතක දාගෙන යන්න දන්නේ හැම වෙලාවෙම ලම්දුවල දාගෙන පටලවාගෙන ඊට පස්සේ ඒ භාවනා විද්‍යුණුවත් වැරද්දක් කියලා හිතා ගන්නවා. වැරද්දක් දියුණුව කියලා හිතා ගන්නවා. මාර්ගය අමාර්ගය විදියට බන්න ගන්නවා. අමාර්ගය මාර්ගය විදියට ගන්නවා. ඊට පස්සේ ඒගොල්ලෝ අනික් අයට උගන්වන්නත් හදනවා. එතකොට අන්ධ પરම්පරාවක්. යන මනුස්සයත් අන්ධයි පිටිපස්සෙන් යන කට්ටියත් අන්දයි. අසාරේ සාරමතිනෝ යේ තා යේ සාරේනි නච්චාර දක්ෂිනෝ යේ සාරණ්ණාදි ගච්ඡanti මිච්ඡා සංකප්ප ගෝචර. අසාර දේ සාරේ වශයෙන් ගන්නවා. සාරේ චා සාර දස්සිනෝ. සාරේ අසාරේ විදිහට ගන්නවා. යේ සාරණ්ණාදි ගච්ඡanti. එහෙම කෙනාට කවදාකවත් මේ ශාසනයක සාරයක් ගැඹුරක් සුඛයක් විඳින්න බෑ. මිච්ඡා සංකප්ප ගෝචරා. සංකල්පේ වැරදි. බලන බලන හැටි වැරදි. සම්මාදිට්ඨිය නෑ. ඉතින් ඒ කියන සම්මාදිට්ඨිය මේ වගේ තැන් වලට නරකට යොමුකට සම්මාදිට මේ කම්මත කතා ඥාන සම්මාදිටියවත් සමත සම්මාදිටියවත් නෙවෙයි විපස්සනා සම්මාදිටියක් ගැන කතා කරන්නේ. ඉතින් ඒ නිසා අපි මේ යන්න හදන්නේ එනතම මේ එලිපෙලි කරගෙන යන්න හදන්නේ බොහොම සූක්ෂම මාර්ගයක් මොකක් කටුකොහල් සහිත දැනක්. හැබැයි ඒක හරි පැත්තට දාගත්තොත් ඒ සා සමාන සුඛයක් තියෙනවා. ඒක බිඳින්නේ ප්‍රඥාවන්තයා විතරයි. පටලවා ගත්ත කෙනා ඒ පාරෙම ගිහිල්ලා අවුල් කර ගන්නවා. ඉතින් ඒක නිසා මේ කොතනදීද මේ අවුල තිබුණ එක සුඛයක් වාටපත් වෙන්නේ කොතනදීද මේ සුඛේ අවුලක් වාටපත් වෙන්නේ කියන එක හරීම අහම්බයක්. මොකද සර්වචන් වහන්සේ දේශනා කරනවා උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ ආනාපාන සති භාවනාව ආනාපාන සති භික්කවේ භාවිතා සමාධි භාවිතා බහුලීගතා සන්තෝචේව පනීතෝච අසේචන කෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusale dhamme අන්තරධාපේති භූපතමේති මහන්නේ මේ ආනාපාන සති සමාධිය හරියට වැඩුවොත් සන්තෝචේව පනීතෝච ගන්න ගන්න හුස්මක් පාස සාන්තියක් ඇති වෙනවා ගන්න ගන්න හුස්මක් පාස ප්‍රනීතියක් ප්‍රනීත භාවයක් ඇති වෙනවා. උපනෝපන් සියලු පාපක අකුසල ධර්මයේ අයින් කරනවා මේ වාගේ සරත් සමයේ එන වැස්සකින් සියලු ගස් කොළන් වල තියෙන දූවිලි වාතයේ තියෙන දූවිලි ඔක්කොම බිමට බස්සලා වාතය පිරිසුදු කරන්නාසේ. නමුත් ඒ ආනාපාන සති සූත්‍රයේදීක පාවිච්චි දේශනා කරලා බුදුසසුන කියනවා ආනාපාන සති භාවනා භික්කවේ ආනාපාන සති භාවනාව ප්‍රඥාවන්තයිට විතරයි මම කියන්නේ දුෂ්ප්‍රඥයින්ට කල්ලන්න බෑ කියලා. ඒ තරම මේක ඉදිරියට යනකොට ඒක තියුණු කරගන්න යනකොට හොඳ සූක්ෂම සමාධියක් අවශ්‍යයි. නැත්නම් තියුණු ඥානයක් අවශ්‍යයි. මේ ඥානය අනුව තමයි මේ සමාධිය ප්‍රීති අවස්ථාවේදී සුඛ අවස්ථාවටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඉස්සල්ලාම භාවනාව ප්‍රීතියක් වඩපත් කරගන්න නම් පැමිණි දුක් පැණිදහයි කියන මේ සිංහලයේ වචන තමයි අපි දවස් දෙකමාරක් ඉගෙන ගන්න. භාවනාදී පැමිණෙන හැමදේම සැපක්. ඉතින් යෝගාවචරයා මේ මේ භාවනාදී පැමිණෙන එක දුකක් කරගත්තට පස්සේ ඒ යෝගාවචරයා සාපේක්ෂතාවය දන්නේ මේ අපි භාවනාවේදී මතුවෙන දුක නිසා කාම තෘෂ්ණාව දුරුවන් කරනවා. කාම තෘෂ්ණා දුරුවන් කරන්නේ භාවනාව ගන්න. ඒතකොට භාවනාවේ හම්බෙන සැපක් නෑ දුකක් තමයි තියෙන්නේ. නමුත් මේ දුක කාමයේ දුරු කර බාට ලකුණක් කියලා තේරුම් ගත්ත කෙනාට මේක ප්‍රීතියක් පහළ වෙනවා. මගේ කයේ වේදනාව තියෙනවා මම දන්නවා. එහෙම නැත්නම් නපුරු ශබ්ද මට ඇහෙනවා. අනවශ්‍ය හිතවිලි එනවා. ආනපනෙන් හිත පිටපයින්. සක්මන් කරන හිත පිටපයින් ඔක්කොම මන් දැන් දානවා. මේ ඔක්කොම දන්න නිසා මම දන්නවා මම ඉන්නේ කාමීත්‍යාචාරය නෙමෙයි කියලා. මම දන්නවා මම ඉන්නේ සතුම් මරමින් නෙමෙයි කියලා. මම දන්නවා මම ඉන්නේ හොරකම් කරමින් නෙමෙයි කියලා. මම දන්නවා මම බොරු කියමින් නෙමෙයි ඉන්නේ. මම ඉන්නේ සුරාපානී කරමින් නෙමෙයි. දස අකුසල් වලින් බෙන් වෙලා. එහෙම නැත්නම් කාම තණ්හාවෙන් බෙන් වෙලා. මම ඉන්නේ මේ දැන් දන්න කියන්න පුළුවන් දුකක. මේකත් දුකක් තමයි. නමුත් මේ නිසා ගෙවම් කරන්නේ මහා කන්දක්. දුක්ඛන්දක්. ඒ නිසා දුක්ඛන්ද ගෙවන් කිරීමට මේ දැන් පැමිණලා තියෙනවා දරන්න පුළුවන් දරතයක්, දරන්න පුළුවන් වෙහෙසක්, දරන්න පුළුවන් දැවිලි තැවිලි. ඒ දැවිලි තැවිලි ටික ඉදිරිපත් කරන්නේ මට භාවනාවකට මෙහෙම මෙහෙම වෙනවයි කියලා. එයා ජයග්‍රාහී හැකියමකින් එයා දන්නවනම් මේ පුංචි දැවිලි දැවිලි නිසා මම කොච්චර දුක්ඛන්දක් ගෙවම් කරනවද කියන එක දන්නවනම් ඒක ප්‍රීතියක් වාටපත් වෙනවා. ඒක නිසා එයා ඊට පස්සේ භාවනා කරනකොට පැමිණෙන මොන අරමුණක් වුණත් විස්තර කරන්නේ සැපක් නිසා නෙවෙයි දුකක් තමයි. නමුත් ප්‍රයෝජනෙන් සලකලා මේ දුක මතුවීම නිසා විශාල කාම සුඛ කාම ගුණයක්ම යටපත් කරනවා. නිසා මම දැන් දන්න දුකක ඉන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම සතිය. අනිවාර්යයෙන්ම ඉලබිලා. අනිවාර්යයෙන් වර්තමාන. ඒ වර්තමාන තියෙන බව තමයි මේ කයේ වේදනාව දන්නේ. යම් වේලාවක අපේ හිත කය නැත්තම් අපි ඉන්නේ කාමේ. ඒකවල කයේ වේදනාවක් නැහැ. ඒකට ඇහෙන සද්ද තේරෙන්නේ නැහැ. හිතට හේතුවිලි දන්නේ නැහැ. ඒක මොකද අපි මත් වෙලා කාමේ බදාගෙන එක්ක අතීතේ එක්ක අනාගතේ එක්ක වෙන කෙනෙක් ගැන එක්ක වෙන තැනක. ඒක නිසා ඒක ගවන් කරගෙන මේ කයට පැමිණෙන වේදනාව පවා ඇහෙන සද්දේ පවා හිතවිල්ල පවා දුකක් වුණාට සැපක් කියලා ගන්න කියන බුදුහාමුදුරුවෝ. ඒක හරිම අමාරු තේරුම. මේක මහානි දුකක් තමයි. ඊට පස්සේ පරිච්ඡේදය කියන නමුත් දුකක් කියන්නේ පා මේකට ප්‍රමෝදයක් කියන්න මේකට ප්‍රීතිය කියන්න මේකට සුඛ සති සම්පජඤ්ඤය කියන්න පස්සද්ධිය කියන්න සුඛය කියන්නේ. ඉතින් ඒක හරියට බ්‍රේන් වොෂ් කරනවා වගේ. මේ පැමිණි දුක පැණිරහයි කියපන් කියනවා. ඉතින් යෝගාවචරයෙන් දුක නම් කොයිද පැණිරහයි කියන්නේ? නෑ නෑ ඒ දුක දන්න මේ දුක නිසා ඔබ කාම තණ්හා දුරු කරලා තියෙනවා. දුරු කිරීමන පුංචි දුකක් ඔබට හම්බ වෙනවා. දුක තියෙන බව තියෙනවායි කියන්නේ සතිය තියෙනවායි කියන්නේ. ඒක උඹ සතුට දාගත්තයි කියන ප්‍රතිපදාව දන්නවා. උඹ ධම්මා සංකප්පේ ඉන්නේ. අන්න මේ සතුට දන්න කෙනා Taman වෙත පැමිණෙන හැම දෙයක්ම වාර්තා කරනවා. වාර්තා කරන්නේ බංකොලොත් භාවයකින්, ඉච්ඡා බංගත්වයකින්, නිහීන භාවයකින්, තුච්ඡ භාවයකින්, උච්ඡේද දෘෂ්ටියකින්, නාස්තික දෘෂ්ටියකින් නෙවෙයි. අදන්න මට මෙන්න මේ දුක් මට මේ මේ විදිහේ කරදර තියෙනවා. මට මේ විදිහේ ශබ්ද ඇහෙනවා. මට මේ විදිහේ වේදනා දැනෙනවා. මම ඒතියෙදිත් ආනපානේ කරනවා. මම ඒතියෙදි සතිය හදන්න බලනවා. මට ඒකට පේනවා. සතිය වැඩි වෙන්න වැඩි වෙන්න කයි වෙනදා නොදැනිච්ච වේදනා ගොඩාක් දැනෙන්න පටන් ගන්නවා. වෙනදා පුංචි ශබ්ද පවා දැන් කරදරකාරී ස්වරූපෙට පේනවා. වෙනදා නෑ දැඳනිච්ච හිතවිලි පවා දැනෙනවා. එතකොට හැබැයි හොඳට කොච්චර වේදනා හිතවිලි ශබ්ද තිබ්බත් මේ ගෙවෙමින් පවතින ආනාපානේ බොහෝම සූක්ෂමව පේනවා. මේ ආනාපානේ පෙනීමට මේ වගේ බාධා කරනවා සමහර වෙලාවට. නමුත් 100ක් බාධා කරන්නේ අන්න ඒ වගේ මේ හිතවිලි වේදනා ශබ්ද මැද නැත්නම් මේ අභියෝගතා මැද මේ බාධක දිවීම් තරංගයක් වගේ. ඒ තියෙද්දි පේන පේන වෙලාවේ ආස්වාස් ප්‍රසවාසී. පේන පේන වෙලාවේදී තබන තබන පීවරේ වම දකුණ. තියෙන පේන පේන වෙලාවේදී තමන් කරන කියන දේ විස්තර බොහෝම සූක්ෂම ඉදිරිපත් කරන්න දන්නවනම් ඒ කියන්නේ ආ බලන්නත් දන්නවා. සංකල්පෙත් හොඳයි. දෘෂ්ටියත් හොඳයි. යම් වෙලාවක වார்த்தාවට වැතුල් කරන්නේ නැත්නම් ඒ කියන්නේ පෙනුනට ඕජාව අහුලන්න දන්නේ නැහැ. එහෙම නැත්නම් මැණික් ඉල්ලම කොට ගත්තට මැණික් අහුලන්න දන්නේ නැහැ. ඉතින් මහන්සිලා ඉල්ලම කොට ගන්නව ගරන්නේ ඒ වගේ යෝගාවචරයට මේ ප්‍රීතිය යහ ක්‍රමයේ තේරුම් ගන්න පුළුවන් එකට කියන්නේ පීති පරණතා සමාධි කියලා කියනවා. පීතිය දික් කරගන්න සුළු සමාධියකට ගන්න නොකිය විචියමක් වශයෙන් කියනවනම් පැයක් වාඩි වෙලා ඉන්නකොට ඒ යෝගාවචක මොනම භාවනා දියුණුවක්වත් නැති වුණාට ඒ පැයේ 100ට 100ක්ම සිල් රැකෙනවයි කියලා සන්තෝෂ වෙන්න පුළුවන්. සතෙක් මැරෙන්නෙම නැහැ. හොරකමක් වෙන්නෙම නැහනේ. කාමීත්‍යචාරක වෙන්නෙම නැහනේ. බුරු කේලම් හිස්සචන පරිසෝචිතයක් කතා කරන්නෙම නැහනේ. මත්පැන් වීමක් එහෙම නැත්නම් මත් වීමක් තියා එයා උත්සාහ කරන්නේ මේ කයේ වේදනාව හරි දැනෙන දේ නිසා මදයක් පමාදයක් නැහැනේ. ඉතින් අපිට කියන්න පුළුවන් දේ විදිහට භාවනාවකින් තොරව පැයක් ගත කරලා අනේ මේ පැයේ සත්‍යක් මරුන්නේ නැහැ. හොරකමක් උනේ නැහැ. කාමීච්ඡාචාරයේ අදහසක්වත් ආවේ නැහැ. බොරුවක් කියලාවක් කිසි වචනයක් නැහැ. මදයක් පමාදයක් නැහැ කියලා මොන්නම జగදෙකුරවත් කියන්න බෑ. ඒ නිසා මේ පැයක් අපිට වෙන් කරගෙන පැය කය හොල්ලන්න නැතුව තියාන හිටියත් සංසාරයක් විඳපු කර්ම ශක්තිය ඒ වෙලාවේදී පටිසන්ධීමක් සිදු වුණාට අලුතෙන් සීලයට අදාළ කර්ම සිද්ධ වෙන්නේ නැහැ. වීතික්‍රම කර්ම දෙන්නේ නැහැ. ඊට පස්සේ යෝගාවචර දන්නවනම් ඒ කාලේ මට මෙන්න මේ මේ විදිහේ නීවරණ ධර්ම මතුවෙනවා. ඒ නීවරණ ධර්ම ගැන පශ්චාත්තාප වෙන්න එපා. නීවරණ බේනවයි කියලා කියන්නේ කාමච්ඡන්ද කාමේ නැහැ. නීවරණ දැනෙනවයි කියලා කියන්නේ කාම රාගේ නැහැ. මම මේ මේ නීවරණ ආබව දන්නවා. ඒ නිසා මම මෙයා කවුද කියලා දන්නවා. යම් වෙලාවක අපේ හිතමු නීවරණ නැති බව දන්නවනම් නැත්තම් පරිඋත්ථාන මට්ටමේ කෙලෙස් නැති බව දන්නවනම් ඉතින් ඊට පස්සේ දැන් එයා ඉන්නේ සමාධි පැත්තේ. එතකොට බලන්න පුළුවන් ඒ ලක්ෂ කෝටි වාරයක් තියෙන මේ චිත්තක්ෂණවල පැයක් ඇතුළේ තියෙන ලක්ෂ කෝටි වාරයක් තියෙන චිත්තක්ෂණ මෙන්න මේ චිත්තක්ෂණේ මගේ විචික්‍රම කෙලෙසුත් නැහැ, පරිඋත්ථාන කෙලෙසුත් නැහැ, නීවරණත් නැහැ කියලා කියන්න පුළුවන් නම් ඒකට බුදුහාමුදුරුවෝ කියන්නේ මහමෝහදක වැටිලා. හත් දවසක් පීනුවත් ගොඩේ ඉන්න බැරි මහමෝහදක වැටිලා ඉන්න මිනිස්සුෙකුට දූපතක් හම්බුණා වගේ. එයාට දැන් රැලි මාලාවල් වලින් බේරිලා, මකරයන්ගෙන් බේරිලා, මිනිමෝරුන්ගෙන් බේරිලා ගොඩ වෙලා ඉන්න තැනක් තියෙනවා. මේක ගැන විතරයි කතා කරන්න ඕන. වටේ දින මහසાગරය ගැන, බය ගැන, කෙලස් ගැන කතා කරනවා කියලා කියන්නේ අකුසල සමාපත්තිය. අර ඇතිවෙච්ච කුසල චිත්තක්ෂණය ගැන කතා කරන දන්නවා අපි කියන එකට පීති පරණතා සමාධි. මේක දන්න කෙනාට විතරයි සාසනය තියෙන්නේ. ඊට පස්සේ මේ කෙනා මේ විදිහට ඉන්න වෙලාවේදී ඉඳගෙන ඉන්න එක ගැන බලන්නේ ශක්විත රජකමක් හම්බුණා. මම පట్టල වාඩිලා ඉන්න වාඩිලා ඉන්න බව දන්නවා. ඒ හුදු දැනීමෙන් කාම තණ්හාව නැති වෙනවා. ඊට පස්සේ නීවරණත් නැති වෙනවා. නැති වෙච්ච බව දන්නවා. ඒ නිසා ඒ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා කියලා කියන්නේ අම්මගෙන් අප්පගෙන් හම්බෙච්ච නැති සතුටක්. රජ කෙනෙකුට දෙන්න බැරි සතුටක්. කිසිම අධ්‍යාපනයකින් ලබන්න බැරි සතුටක්. ඒ නිර්ආමිෂ සුඛය වර්ණනා කරන දන්න කෙනාට විතරයි ඒ ඉඳගෙන ඉන්නකේ සුඛය. අපි කියන ඉඳුන් හිතුම් පහස්කම කියලා. සුඛය දැනෙන්නේ. අනියනද කිම්පිතරම් මෙතන වාඩිලා හිටිය සත්ත පහක වැඩක් උනේ නැහැ. කොන්ද රිදුනා, ධානිය රිදුනා, වඳුරෝ කෑවා කියලා අර ලයිස්තු ඔක්කොම චෝදනා පත්‍රය හදනවනම් ඉතී මිනිස්සු අපායට යන්න ඕනේ මෙතනමත් අපායක් හදාගන්න. ඒ මොකද සමාදම් වෙන්නෙම වැරදිච්චා. නිසා කවදා හෝ යෝගාවචරයට මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නා දේ සතුටින් වාර්තා කරන්න පුළුවන්. පොළවේ මහ පොළවේ සපතු දෙරපු දාන්න නැතුව මේ පොළොව මහී කාන්තාවට ඇවිදිනකොට ඒ සතුට ලබන්න පුළුවන් නම් මම මේක තමයි මනුස්ස ලෝකේ ලබන්න පුළුවන් උපරිම සතුටක් කියලා. ඒ කියන්නේ කියන වචනේ පවා එයා සතුටෙන් ප්‍රකාශ කරන්නේ. බත් කනකොට බත් කන බව දාන. ඉදිරිය බලනකොට ඉදිරිය බලන බව දාන. අත නමනකොට අත නමන බව දාන. දිගානකොට දිගාන බව දාන. මේ සෑම දෙයක්ම එතකොට ඉඳුම් හිටුම් පහසුකම් කියලා තමයි මේකට කියන්නේ. යම් වෙලාවක මොන්න සුඛභෝගී පරිසරයක ගත කරත් එයාට මේ ඉදුම් ඉදුම් පහසුකම නැත්නම් ඒ මනුස්සයාට ඒ කිසිම සුඛභෝගී ගති සුඛයක් නැහැ. ඒක නෙවෙයි කිය අනිත් පැත්තත් එමය යම් වෙලාවක හිත සුඛයට ආවනම් මොන කටුකොහලක හිටියත් ඒ මනුස්සයාට ඒ සියලු කටුකොහල් මට්ටම් වෙලා සුඛයක් මතුවේ. ඒ නිසා මනාවකට සකස් කර ගන්නාලාද සිත යණ යන තැන අපිට සුකොබොබගේ ආසනයක් සකස් කරලා දෙන්නා වගේ යානයක් සකස් කරලා දෙන්නා වගේ හොඳ shock absorber තියෙන වාහනයක් suspension තියෙන වාහනයක් හදලා දුන්නා වගේ කොතන දැම්මත් හරියට සත පහේ කාශයක් උඩ දැම්මා වගේ පට්ටලෝ හිනවා. එහෙම හිත හදාගත්තේ නැති එකන රබර් බෝලයක් උඩ දැම්මා වගේ උඩ පැනලා පැනලා පැනලා පැනලා පාත්ම දැන්න ගසාගෙන යනවා. ඒ නිසා සුපතිත්ථිත භාවය මොන පරිසරයක දැම්මත් විතර පටල වෙන ගතිය ඒ සුඛයේ ලක්ෂණය. කිසිම පටලයක් නැහැ සිල් නැති මනුෂයා. කොහේ ගියත් වැරදි. හරියට පළු රබර් බෝලයක් උඩ දැම්මා වගේ උඩ පැනලා පැනලා පැනලා පැනලා පැනලා පහත්ම තැනට ගමන් කරනවා. ඉතින් ඒ නිසා බුදුරජාන් වහන්සේ කිව්වේ සුපතිට්ඨිත පාද. කොතරම් කකුල තිබ්බත් කවදාකවත් ලෙසන්නේ යක්කු මැදට ගියත් මිත්‍යා දෘෂ්ටියන් මැදට ගියත් ප්‍රේතයෝ මැදට ගියත් අපායට ගියත් උන්වහන්සේගේ පිහිටීම පට්ටලේ තාවුරුකමෙන් පේන්න තියෙනවා හොල්ලන්න පෙරලන්න අමාරුයි. ඒ වගේ ඉන්න ඉන්න තැන ලැබෙන ලැබෙන හැම අරමුණක්ම සතියට ගොදුරු කරගෙන මේක මම වර්තමානයේ ඉන්න බවට ලකුණක් නැත්නම් සති සම්පජාඤ්ඤයට ලකුණක් ප්‍රමෝදයට ලකුණක් කියලා ගන්න පුළුවන් වුණොත් ඒ මනසට ක්ෂණ සම්පත්‍ය උපයෝග කෙනෙක් කියලා කියන බුද්ධෝත්පාද කාලය දා. නිටතරම මතක තියෙනවා. manussත්ත්ව ප්‍රතිලාභය හොඳට ඕම දාන්න. මම මේ ලැබපු manussත්ත්ව ප්‍රතිලාභය තමයි මේ දුක් වශයෙන්, කරදර වශයෙන්, හිතවිලි වශයෙන්, වේදනා වශයෙන්, ආනාපාන වශයෙන්, පිම්බීම හැකිලිම වශයෙන්, වම දකුණු වශයෙන් විඳින්නේ ඕකේ සැපක් බලාපොරොත්තු වෙන්න එපා. ඔය දන්න එකම එළඹි සතිය එළඹි බවට කාරණාවක්. ඒකට යට තේරෙනවා මේක තමයි මේ ධර්මයේ තියෙන සද්ධර්මයේ මතු කරලා පෙන්නනවා එන එන චිත්තක්ෂණය සම්පූර්ණ ජීවත් වෙනවා මිසක් කන පින්දන් ගෑවිලි පස්ත බැරිලි චර්චුරු ගෑවිලි නැහැ. එතකොට තේරෙනවා මෙහෙම ජීවත් වෙන නෙළුම්පතේ වතුර බිඳුව තිබුණාට නෙළුම්පතේ තැර නැතුව තියෙන වතුර බිඳුවක් වගේ අපි මේ කුණු සංසාර ජීවත් වුණාට කුණු සංසාරේ අල්ලබදාගන්නේ නැහැ. කුණු සංසාරේ තැරවිලා නැහැ. ඒකම ජීවත් වෙනවා. හැබැයි ගා ගන්නෑ. ආන්න ඒ ශිල්පේ තේරුණාට පස්සේ තේනවා අන්න මේ විදිහට ජීවිතේ දිහා බලන කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ ඊටාත්ම දුර්ලභයි. මුළු පත්‍රයේ කියවන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් ඔක්කොම වැරදි ටිකක් තමයි ලියලා තියෙන්නේ. ප්‍රවෘත්ති අහන්න උදේ ඉඳලා හැන්ද වෙනකන් ලෝකේ තියෙන වැරදි ටික සෝයෙම ගෙනත් වෙනවා. ටෙලිවිෂන් එක බලන ලෝකේ තියෙන වැරදි සියල්ලම ගෙනත් වෙනවා. නව කතාවක් අරන් බලන්න ඒකේ තියෙන දුක්ඛාන්ත දේවල්. චිත්‍රපටයක් බලන්න ඒකේ තියෙන ලෝකේ තියෙන නරක ඔක්කොම පේනවා. එකම ජනමාධ්‍යයකවත් මේ ක්ෂණ සම්පත්තිය කියන එක දන්නේවත් නැහැ. ඒකනම් කමක් නැහැ මේ බෞද්ධයා දන්නේත් නැහැ. බෞද්ධයත් මේ මතු පිං කරලා මත්තට ස්වර්ගගත වෙන්න පිං කරනවා කියන එක බෞද්ධයාගේ වෙන භයානකම දුර්ලකමක් කියලා මේ දසුත්තර සූත්‍රයේම ලියලා තියෙනවා මේ සියලු පින්කම් කරන්නේ අවසාන දිවි ලෝක යන්නයි කියලා කිව්වහම ඔක්කොමත් හරි මොක්කම නරකයි වගේ තමයි. මේක කවද ලංකාවේ සාසනයට ආවද කියලා කියන්න දන්නේ නැහැ. මේ පින්කම් කරන්නේ මොකද මත්තේ දිවි ලෝකයන්. දෙවියෝ බලන්නේ නෝ මේ මනුස්ස ලෝකයට ඇවිල්ලා නිවන් දකින්න. අපේ කට්ටිය පොලිමේ ගිහිලා පූජා වට්ටි තියෙතිය අනේ අඬනවා දීයන්හන්සට මට පිටරට යන්න වීසා එකක් හදලා දෙන්න අනේ මට ඉංග්‍රීසි ටිකක් ඉගෙන ගන්න දෙයියෝ උදව් කරන්න. අයියෝ මේකට දෙයියෝ නම් කමන්නේ බුදු ආමරණවත් බෝධි පූජා දෙනවා. කොයිගොල්ලත් හිටියානම් ඌව මේ වෙලාවේ ඌව තමයි කරන්නේ වතුර එකක් කරන වටේ කරකැවෙන. ඒ වන්දරට පොලිමක් කන්න ගහගෙන පූජා පවත්නවා. ඒ මොකද ඒ ඔක්කොටම දිවි ලෝකයක් නෝනේ මේගොල්ලෝ තමයි කොන්ත්‍රාත්කාරය. මේ ආව මංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ මේගොල්ලෝ තමයි පාර පෙන්නන්නේ. සාරිපුත්‍ර සාන්ති උසුළු විසුළු කරනවා. දැන් ඉන්න කට්ටිය සාරිපුත්ත හාමුදුරන්ට උසුළු විසුළු කරනවා. මේ තරම් මේක බිම දාගත්තා. ඒ මොකද මේ වර්තමාන මොහොත මේ සක්විති රජකමක් වගේ වර්තමාන මොහොත පාගගෙන ඊගා චිත්තක්ෂණේ හොඳ දෙයක් බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ වර්තමාන මොහොතේ වසුරු හිලන. වර්තමාන මොහොත කෙලසනවා. වර්තමාන මොහොතේ සන්තෝෂයෙන් ජීවත් වෙන මනසට ආයේ හෙට කරන දෙයක් නෑ හෙට කරනවා කරන දෙයක් කෙරෙයි. ඒකට උනන්දුනන ගමනේ එයා දන්නවා හෙටට ගියත් මේකම තමයි. ආන්නේ විදිහට ක්ෂණ සම්පත්තිය වටිනාකම දන්න ක්ෂණ සම්පත්තිය ප්‍රමෝදේ කරන ඇති කරගන්න දාන්න ක්ෂණ සම්පත්තිය ප්‍රීතිය ඇති කරගන්න දාන්න ක්ෂණ සම්පත්තිය සති සම්පජඤ්ඤයට අරමුණක් කරගන්න දාන්න කියනට දුකක් තමයි ලැබෙන්නේ හැබැයි මේ දුක වර්තමානට එළඹ සිටි බවට අරමුණක් ආලම්බණයක් අඩයක් හෙට්ටුවක් වාංගුවක් කියලා දන්න කෙනා හොඳටම හේතුඵල ධර්ම පිළිගන්න කෙනා. එයා ඇයි මට මෙහෙම වුනේ? මොකද්ද මේකෙන් අදහස් කරන්නේ කියලා කවදා ප්‍රශ්න කරන්නේ. මේ පේන දේ ඇත්ත වශයෙන්ම පේනවාද? භූතම් භූතතෝ පස්සත කියන විදිහට හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත දේ හේතු ප්‍රත්‍යයෙන් හටගත් දේ වශයෙන් දන්නවනම් ඔතන ධර්මයේ ඉහළම දැනුම. ඉතින් ඒක නට ආයේ මේ හෙට හෙට ප්‍රාර්ථනා කරන දෙයක් මට වැඩි ආර්ය හොඳින් ඉන්නවා අතන හොඳයි කියන දෙයක් ඇත්තේ නැහැ. අන්නේ ප්‍රීතිය උපේන කෙනාට විතරයි මේ සුඛය ඇති කරන්න පුළුවන් වෙන්නේ. අපි තේරුම් ගත්ත ක්‍රමයේ හැටියට අපිට මේ ප්‍රීතිය උපය ගන්න බැරි හැකියි. මීට වැඩිය හොඳ ක්‍රමයක් ඇති. අල්ලපු ගෙදේක නම් මට වැඩිය සැප විඳිනු ඇති. බුදුජානන් වහන්සේ කාලේ සවැත්නුවර ජේතවනාරාමයේ ඉපදුණා නම් මේට වැඩි ලේසියෙන් නිවන් දකින්න පුළුවන් වෙයි. එතන මෛත්‍රී බුදුහක්තු වෙනකන් හිටියොත් එහෙම එකම ධර්ම මණ්ඩපයේදී ධර්ම දේශනාවට ඇවිල්ලා එකම මුළු ධම්සභා මණ්ඩපයේ මණ්ඩපයේම නිවන් දකින්නකොට නිකම්ම ස්කෝලර්ෂිප් එකක් අම්බලා මාත්නි මං යයි කියලා සාදු කියන තමයි කට්ටිය බලාගෙන ඉන්නේ. එක්කෙනෙක්වත් දන්නේ නැහැ මේක උපයන්න ඕනේ කියලා. එක්කෙනෙක්වත් දන්නේත් නැහැ උපේනවයි කියලා කියන්නේ මේ වර්තමාන මොහොතට එළඹ සිටිනවයි කියන එකයි. එක්කෙනෙක්වත් දන්නේත් නැහැ මේ වර්තමාන මොහොතේ තියෙන මේ සුඛය මේ ක්ෂණය යහන පිළිමකමක් නැහැ කියලා. එක්කෙනෙක්වත් දන්නේ ඒකට ලාභ සත්කාර සම්මාන සිලෝක අදාළත් නැහැ කියලා. අන්නේ දර්ශනය ඇති කෙනා සත්පුරුෂයේ සද්ධර්මය එනතම් යහපත් පුරුෂයයි කියලා කියනවා. අමාරු. දකින්න අමාරු. ඉන්න හරියක් ඉන්නේ මීට වැඩිය හොඳ එකක් හිත අරන් දෙන්නම් කියන බිස්නස් කාර්යෝ තමයි මේකේ ඉන්නේ. ශාසනෙත් එහෙමයි. ඉතින් ඒ නිසා කවදා හෝ එහෙම දකින්න කෙනාට තියෙනවා සැක හැර දැකගන්නේ මොකක්වත් නෙවෙයි යෝගාවචරය මේ වර්තමාන මොහොතට එළඹුණා එකට මට බාධාවක් ඇත්තෙත් නෑ ඊට වැඩිය සැපයක් නිවන් දැක්කත් නෑ ඒ නිසා සමහර වෙලාවට මට අවස්ථාවල් හම්බ වෙනවා ගිහිලා පිරිස් ඉදිරිපිට මේ විනාඩි 20කදී එක විතරක් ඇති 10ක 15ක 20ක වගේ කෙටි හඳුන්වා දීමකින් එයත් අන්න පරියන්කයක් කියලා දෙන්න ඉතින් එතකොට පැයක බණ කියන්නේ යන්නේ දුවට පట్టල වාඩි වෙලා සමමිතිකව සමබරව තැහැල්ලුව වාඩි වෙලා මෙතන මම දැන් ඉන්නවා කියලා දන්න දහංගටයක් දාලා හිත ගණ්ඩ වර්තමානයේට ඔන්න ඕකටයි නිවන කියන්නේ කිව්වට පස්සේ කට්ටියගේ ඇස් දෙක උඩ යනවා. ওই තරම කංකුම් වගේ නිවන ලාභද කියලා. පොළේ විකුණන කංකුම් වගේ නිවන ලාභත මේ වර්තමාන මොහොතට ගත්ත පමණින් ඕකද නිවන කියන්නේ කියලා. ඌ ඕක තමයි තදංග නිබුදිය කියන්නේ. ඕක පැයම පවත්වන්න පුළුවන් ඕක තමයි rahat වෙනවා කියන්නේ. අම්බෝ ගල් ගෙනලා තිනවන ගල් වලින් ගන්න. මොකද ඒගොල්ලෝ දන්නේ මොකද්ද වෙන එකක්. මේ මේ මේ වෙලාවේ තියෙන එකක් නෙවෙයි. මේ එළඹ වාදේ කිරීමක් නෙවෙයි. මේ පින් කරනකොට ඉබේම හම්බ වෙයි gediyak. නිකන් නිව්ටන් මහත්තයාගේ ඔළුව උඩට ඇපල් ගෙඩියක් කරනකොට ඩෝංගල ඕන්න ගුරුත්වාකර්ෂණ නීතිය වැටුණා වගේ අපේ ඔළුවටත් වැටේ. මයිටි බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ඩොග් ගාලා වැටේ. වැටෙනකොට ඕන්න නිවන් දකි. සත්ප්‍රේක් හැවහරිනා වගේ වෙයි කියලා බලන්නේ. ඉතින් මේ ඇදහිල්ල නැති නිසා මේ එළඹෙන සිටින මේ වර්තමාන මනුස්ස ජීවිතේ ලැබිච්ච මේ චිත්තක්ෂණය තුළ සියල්ලම තියෙනවා කියලා ඇදහිල්ල නැති නිසා අපේ ප්‍රීතිය අපි කාබාෂණය කරගන්නවා. ඒ නිසා වර්තමාන මොහොතේ සුඛයක් නැහැ අපිට. ඒක ලුණු මදි වගේ පේ. එක්ක මිරිස් වැඩි වෙලා. මේක පදම් පදම ඇවිල්ලා නැහැ කියලා ඉතින් හොයන. ඉතින් ඒක නඩ සුඛයක් නැහැ. ඉතින් ඒ නිසා යම් වෙලාවක සැකහැර දැනගත්තොත් මේ ලැබිලා තියෙන එකට සමාදන් වීමයි මෙතන තියෙන ප්‍රධානම දේ කියලා. ඒකට පළවෙනි වතාවට ප්‍රමෝදයක් ඊට පස්සේ ප්‍රීතියක් පහළ වෙනවා. ඊට පස්සේ කියන ඔන්න ඔය එළඹ වාසික තමයි සති සම්පජාඤ්ඤය කියන්නේ. ඒක තමයි සුඛයට මාර්ගය. ඒකට යාට ඉඳගෙන ඉඳින්න ඉඳිල්ලේ ඉඳුන් හිටුන් පහස්කම කියන සුඛේ ලැබෙනවා. උලක් කොට හිටියත් ලැබෙනවා. පිලක් කොට හිටියත් ලැබෙනවා. එන්නගම් පොළේ හිටියත් ලැබෙනවා. කොඩි ගහක් යට හිටියත් ලැබෙනවා. එම් වෙන මොනක්වත් අලුතෙන් අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් මේ මේ සැකය නැති වෙනකොට ප්‍රීතිය පහළ වෙනවා. මේක තමයි ද්වේෂය නැති කරන්න තියෙන එකම බේද කියන එකයි බුදුහාමුදුරුවෝ කියන්නේ. එහෙම නැත්නම් අපි ද්වේෂ කරනවා. ද්වේෂ චින්තාවක් සුඛේ නෑ. ද්වේෂ කරන්නේ මොකේටවත් නෙවෙයි මම දැන් මෙතන කියන මේ චිත්තක්ෂණ කරන ද්වේෂය තමයි අඩුම ලංශයෙන් කියන්නේ. ඒකයි අපි අනාගත සැලසුම් හදාන්නේ. ඒකයි අපි අනික් කෙනෙක් ගැන ප්‍රාර්ථනා කරන්නේ. ඒකයි අපි අනිත් තැනක් ගැන හිතන්නේ කොයි වෙලාවකවත් මේ වර්තමාන මොහොතට එළඹ වාසය කරන්නේ නැති නිසා. නිකන් සාමාන්‍යයෙන් ගැලපෙන්න සෙන් කතන්දරයක් කියනවනම් ඒ සෙන් මහස්ත කෙනෙක් ගා නැත්නම් ගුරුවරයෙක් ආව දක්ෂ ගුරුවරයෙක් ගාව ගෝලෙක් ඉඳලා තියෙනවා. <clears throat> එයා හොඳට මේ ක්‍රමයේ අල්ලගෙන තියෙනවා. ඊට පස්සේ කිව්වලු මට ඔබ ඔබතුමාගේ අවසර තියෙනවා මම කැලේකට ගිහිල්ලා පැත්ත කරලා මට බලන්න ඕනේ කැලේට ගියත් මේ වර්තමාන මොහොතේ සැපේ තියනවාද කියලා. උන් ගුරුවරයෙක් කිව්වලු ප්‍රශ්නයක් නෑ ඒක ආර්ය පරිශීලනයක් අතේ යන්නේ කියලා. ඉතින් මෙයා කැලේකට ගිහිල්ලා ඉතාමත්ම ස්වභාවික විදිහට මේ හැම මොහොතම චක්විති රජකමෙන් ඉන්නකොට ඉතින් මී මැස්සෝ යාට මීපෙනි හදලා දුන්නා. සමනල්ලු ඇවිල්ලා අත්තතු ගහලා පවන් හැලුවලු. ගම්මු බත් වේලා බත් පිට බෙදුවලු. මේ ආම්දොත් හැම මොහොතෙම ඉන්න චිත්තක්ෂණයේ කැප. එයා ඉතරයි විඳින්නේ. ඒක තමයි සෙන් බුද්ධ ආගමේ තියෙන සරල ගතිය වර්තමානයේ එළඹ වාසය කරන. ගුරුනාංශ බලනකොට දැක්ක මේ මිනිස්සයා එළඹ වාසය කරනවා. හැබැයි මෙයාගේ තාම සැකයක් තියෙනවා නිවන් දැකලා නැහැ කියලා. වර්තමාන මොහොතේ ලක්ෂණ දෙය ජීවත් වෙනවා. තම සැකයක් තියෙන නිවන් දැකලා නැහැ කියලා. පස්සේ ගුරුනාථේ හොරෙන් ගිහිල්ලා අද අපි ඉන්න පාත ගියාට පස්සේ බලන්න ඉන්නවා. බොහෝම ලස්සන කල්තලාවක මෙයා පත්ක දෙලා ගත්ත වාඩි වෙනවා. ගුරුනාථේ ගිහිල්ලා ඒ මනුස්සයා වාඩි වෙන තැන, ගෝලයා වාඩි වෙන තැන ගල්තලාවේ බුද්ධ කියලා ලිව්වලු අකුරු තුන. නැත්නම් සෙන් බුද්ධාගමේ ජපන් භාෂාවෙන් ලිව්වා. අරයා දන්නේ නැහැ ගුරුවරයා ඇවිල්ලා ඉන්න බව. ගුරුවරයා පඳුරකට හැංගිලා ඉන්නවා. එයා තමන් ඉඳ ගන්න ආසනේ බුද්ධ කියන වචනේ ලියලා තියෙන බව දන්නේත් නැහැ. එයා ඇවිල්ලා මෙහෙම පට්ටලෙ ගන්නකොට දැකලු යට අකුරු වගේක් තියෙනවා. බලනකොට බුද්ධ. ඉතින් මම බුදු වෙලා නැහනේ. මේ බුද්ධ කියන වචනේ උඩ වාඩි වෙන්නේ කොට. තමන් ගැන ඇති හැකේ නිසා එයා වැටුනේ ඩොක්කාලා බුද්ධ කියන වචනෙට වැටෙනවත් එක්කම බුදුුණයි කියලා කියලා. හරියට ආනන්ද ආමඳුර හතර ඉරියව්වෙන් තොරව රහත් වුණා වගේ එයා මෙතෙක් කල් පිළිගත්තේ නැහැ තමන් බුදු කෙනෙක් නැත්නම් අවබෝධ ලැබුව කෙනෙක් කියලා හැකයක් තිබුණා. ඒකට තමයි ගුරුන් වහන්සේ ඇවිල්ලා කිව්වේ වාඩි වෙන ආසනේ බුද්ධ කියලා ලිව්වා. වැටුනේ අවබෝධය ලැබෙන. නිසා කවදා හරි මේ දැනට ලබලා තියෙන්නේ මේක මේ ලබන්න තව අරකමදි මේකමදි පදමමදි මිරිස්මදි ලුණුමදි උම්මලකටමදි කියන එක තමයි අකුසල් කියලා කියන්නේ. ඒ නිසා අඩු ගානේ අපි නිකන් හිතමු නිකන් රැක බහුල කෙනෙකුට වුණත් තම හොඳට පట్టල වාඩි වෙන්න ආවයි කියලා දැන් අපි භාවනා මධ්‍යස්ථානට ආවා ශීලයේ අලුත් කරගත්තා කවුරු හරි දෙන බතක් කාලා ජීවත් වෙන්න පොරොන්දු වුණා ඒකල පట్టල වාඩි වෙලා ඉන්න වෙලාවක එයාට තේරෙනවා නම් දැන් මට මේ හම්බෙලා තියෙන ස්ථානේ මට හම්බෙලා තියෙන මේ ශීලෙ මට හම්බෙලා තියෙන මේ කමටහන නොමිලේ ලද දෙයක් ඒ නිසා මම අතින් කිසිම අකුසලයක් වෙන්න ඕන කමක් නැහැ අනුන්ගෙන් බතක් කාලා අනුන් එළදී පැදුරක බුදියන් ඉන්නේ මම. අනේ මේ ලැබිච්ච චිත්තක්ෂණය කොච්චර වටිනවද කියලා ඒ තමන් එළඹ සිට මේ චිත්තක්ෂණයට අගය කරන්න පටන් අරගත්තොත් මොනම සාක්කයක්වත් නැම් නෑ කියන්නේ. එපයි කියන්නේ. බෑ කියන්නේ. තමන්ගේ සැකේ විතරයි තියෙන්නේ. අඩු ගානේ මේ සිල් අරගෙන අනුන් දෙන බතක් කලින් ඉඳලා දැන් සතුටු වෙයන් ඔච්චරයි උන් එහාට මොකක්වත්ම නැහැ කියලා මොනම තාලින්වත් ගන්න බෑනේ. බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා දිත්තේ දත්තබ්බන්න මඤ්ඤති දත්තාරම් මඤ්ඤති අදිත්තං මඤ්ඤති දත්තන්න මඤ්ඤති කියලා. මහණෙනි උඹලා පේන දෙයට වැඩිය දැකිය යුත්තක් මේ ලෝකේ නැහැ. ඕක නොදැකී කියලා කියන්නත් එපා. උවිත වැඩි දෙයක් නෑ ඕක තමයි. නෑ අපිට නෑ නෑ අම්මෝ දිබ්බ චක්කව හම්බුනොත් එහෙම වෙනස්ම එකක් වෙයි. ඒ නිසා මේ දිබ්බ චක්කව හම්බෙලා නැති නිසා තව තටමන. මේ ඇහෙන දෙයට එහයින් මොකක්වත් නෑ. කියවන්න කාලකාරාම සූත්‍රය. ඔයින් එහා ඇසිය යුත්තක් මේ ලෝකේ නැහැ. නැසිය යුත්තේකුත් නෙවෙයි ඇහෙන්නේ. ඔච්චරයි. ස්පර්ශයක් ලැබෙනවා නම් මුතයක්, නාසයට ගඳක්, දිවට රසක්, කයට පහසක් ඔච්චරයි. ඔයින් එහා මොකක්වත් අපේක්ෂා කරන්නත් එපා. මොනවත් ලැබෙන්නේත් නැහැ. ඕක නොලැබෙයි කියලා හිතන්නත් එපා. ඕක බාරගත ඉවරනේ. අපිට කරන්න බැරි මොකක්දෝ සැකයක් තියෙනවා නෑ නේ රහත් වෙනකොට අං වෙනවා ඇති රහත් වෙනකොට බුදු රැස් වීදිනව ඇති. රහත් වෙනකොට 18 රියන් වෙනව ඇති. ඉතින් ඒ ටික වෙලා නැහැ. ඉතින් කවුරු දිහා බැලුවත් රහතන් වහන්සේ කියලා බලන්නේ මිනිස්සෙක් වෙන්න බෑ. ඒ මිනිස්සේ ගාව වෙනමම මේ මේ ලක්ෂණ තියෙන්න ඕනේ කියලා මේ උප්පත්තියෙන් ලැබිච්ච මේ මනුස්සකමම පෙර කළ පිනකට ලැබිච්ච එක. ඕක බුද්ධි විඳපන්. විජීවත්වයන් කබුරන්න එපා, හීන බලන්න එපා, අනාගත සැලසුම් කරන්න එපායි කියන මේ සැකය දුරුවන් කරන්න වෙන කාටවත් බෑ. බුදුහාමුදුරන්වත් බෑ. තමන්ම කරලා කරලා කරලා කරන්න කරන්න තේරෙයි මේ විඳගෙන වාඩි වෙලා ඉන්නකොටදී සැපයක් කොයිද ලෝකේ. පොළවේ ඇවිදිනවා විතර සැපයක් කොයිද ලෝකේ. තමන්ගේ බත් ටික අරලා කනවා විතර සැපයක් කොයිද ලෝකේ. ඕකට සතුට වෙනවනම් ඒක කරන්නේ හරීම පිරිච්ච තෙදවත්ත ගතියකට සැක ඇරලා කරනකොට. ආනේ සැකය ප්‍රීතියට ප්‍රතිපක්ෂ වෙන අතර සැකයෙන් ප්‍රීතිය නැතුව කරන දේ සුද්ධ ද්වේෂය. මේ ද්වේෂය තමයි සියලු මානසික රෝග වලට හේතුව. මේ ද්වේෂය තමයි සියලු කායික රෝග වලට හේතුව. ඒ නිසා මේ සතියින් ඉන්න කෙනාට කිසිම මානසික රෝගයක් නැහැ කායික රෝගයක් නැහැ කියන්නේ නෙවෙයි හදන්නේ. නමුත් සතිය තියෙන එකනට ඒ තියෙන කායික මානසික රෝග අඩුම මට්ටමේ තියෙනවා. එයා නිතරම බලනවා පිරිසිදු ලේ ධාතුවක් ඇතුළේ ජීවත් වෙන්න. එයාට බලනවා නිතරම ස්නායු පද්ධතිය බොහොම පිරිසිදු ජීවත් වෙන්න. එළඹ වාසය කරන්න ඒකට විෂ බීජයක් හිතින්න බෑ මේකයි. බුද්ධජානසයට රටලෙඩ වුණා. ඒක ඇත්ත. නමුත් අදුම මට්ටමක සිද්ධ වෙනවා. ඒ නිසා අපට පුළුවන් මේ ජීවිතයේදී හැකි සංඥාවෙන් බලලා අපි විතර පිං ඇති කිසිම කෙනෙක් මේ මුළු ලෝකයේ ඇත්තේ නැහැ. මොකද අපි සංසාර දුක දැනගෙන ගැලවීම සඳහා කටයුතු කරනවා. අනික් මිනිස්සු තාම දුක වඩනවා. ඒ නිසා අපි දැන් අඩු ගන්න දුක් වඩන්නේ නැහැ. හැබැයි පරණ කරපුවට එනවා. අන්නේ පැමිණිච්ච ටික පරණ නායක පොලිය ගෙවනවා වගේ. මේකට සතුටු වෙන්න. සතුටු වෙනකොට ගෙවීමක් සිද්ධ වෙනවා අලුතෙන් රැස් වෙන්නේ. ඒකට මේ සතුටෙන් ඒක ගෙවන්නේ මොන තරම් ආඩම්බරයකින්ද පරණේ වගේ වෙනවා. අලුත් චෝදනා නැහැ. අන්න ඒ වෙනකොට द्वේෂයට ඉන්න බෑ. ඒ द्वේෂයේ ප්‍රතිපක්ෂ භාවය තමයි මේ සුඛය කියලා කියන්නේ. ඒ නිසා යම් වෙලාවක Tamanට ඉදුම් හිටුම් පහසුකම එනවනම් ඒ මනස ඉන්නේ පුදුම කරුණාවක පුදුම මෛත්‍රියක පිපිච්ච මලක් වගේ අම්මා ගොඩක් ඉන්න බබෙක් වගේ පැලැස්සට ගිය හාවෙක් වගේ පැලැස්සට ගිය මුවා වගේ Tamanගේ රායදාහනේ ඉන්නේ. එයාට මේ අරක ලැබුන්නේ මේක ලැබුන්නේ කියලා කතාවක් ඇත්තේ නැහැ. ඒකට තමයි මේ අහෝසුකම් අහෝසුකම් කියලා මේ රජකම තැහැරලා ඇවිල්ලා මහානකම් කරන භික්ෂුවක් කිය කිය හිටිය කියලා කතාවක් තියෙන්නේ. මේ හැම චිත්තක්ෂණයක්ම පුදුම සුඛයක් තියෙනවා. හැබැයි අර විදිහට හැකි සංඥාවෙන් බලන්නේ නැති එකනට ඒක පේන්නේ ලුණු මදි, අඹුල් මදි, උම්මලකඩ මදි වගේ තමයි. ඒ නිසා අපි සාකච්ඡා කරමු පුළුවන් වෙලාවේ හම්බ වෙච්ච වෙලාවේ අපි දැනට මේ කරගෙන යන වැඩපිළිවෙලේදී පැමිණි දුක් පැණි රහයි කියන මූලධර්මයේ මත ඉඳලා ඒ ඒ චිත්තක්ෂණේ ඒ ඒ ඉරියව්වේ සුඛය ලබන හැටි. එහෙනම් වෛරය පිටු දකින්න හැටි. ඒක නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ආනාපාන සති සූත්‍රයට අටුවාව සපේන අටුවාචාර්යන් වහන්සේ සඳහන් කරනවා සැක හැරලා මේ ආස්වාස් ප්‍රසආසයාරා සම්පූර්ණ නිවන් දකින්න පුළුවන් කියන විශ්වාසය ඇති වුණාට පස්සේ ආස්වාසේ ආස්වාදයක් වෙනවා කියන්නේ සුඛයක් බාටපත් වෙනවා ගන්න හුස්ම පාසා සියලුම සාධනීය ශක්තිය තමන්ට ලැබෙන බව තේරෙනවා. හුස්මක් දකින්න හැම වෙලාවෙම මිනිස්සෙක් වශයෙන් මට කරන්න පුළුවන් උප්පරිම මං කරලා තියෙනවා. පරිසරයටත් කරලා, ලෝකයටත් කරලා, තමන්ටත් කරලා ඒ නිසා යා හුස්ම නිවන වගේ එහෙනම් ආස්වාසය ආස්වාදයක් කරගන්නකොට සුඛ පටිසංවේදී අස්සසි සාමීති සික්ඛති සුඛ පටිසංවේදී පස්සසි සාමීති සික්ඛති කියන මේක ඉස්සෙල්ලා යා පීති පටිසංවේදී අස්සසි සාමීති සික්ඛති පීතිපටි සංවේදී පස්සසී ස්වාමීති සික්කති කියනොට ආනාපානෙන්තර වෙන සැපක් නැහැ. මට දැන් අහුවෙලා තියෙන එකක් අහුණත් මට අහුවෙලා මම මේක සැකහැර දැනගන්නවා කියපු ගමන් ආශ්වාසේ සන්තෝචේව පනීතෝච සුකෝච විහාරෝච uppannuppanne papake akusale dhamme antarधाපේති රූපසමේ හුස්ම කියලා කියන්නේ සම්පූර්ණ සද්ධර්මයේ වාගේ තමන්න තේරෙන පටන් අර ගන්නවා නොමිලේ ලද මේ හුස්ම සියලු පව් ගෙවම් කරලා සුද්ධ භාවයකටපත් කරනවා අපි මෙතෙක් කල හුස්ම ගන්නකොට කොහෙද හිත තියාගෙන හිටියේ දැන් නම් මේක එළඹිලා තියෙනවා දැන් නම් බණ අහලා අහලා මෝඩකම් ගෙවිලා ගෙවිලා එළඹිලා තියෙන එළඹුණාට පස්සේ ආශ්වාසයක තියෙන සුඛය ඒකේ තියෙන සියලුම සාධනීය ශක්තිය නැත්නම් කම්පන වේග මේකේ තියෙනවා. ඒ හුස්ම ටික අරගෙන හුස්ම ටික පිට කරනකන් සම්පූර්ණ චක්‍රේ බලනකොට යාට තේරෙන්නේ අභ්‍යංගනයක් කරනවා වගේ. මුළු ඇඟම මසාජ් කරනවා වගේ ශාන්ත ගතියක්, ප්‍රණීත ගතියක් තේරෙනවා. තේරෙන්න පටන් ගන්නවා මම කවදද ජීවත් වුණාට හුස්ම අරන් තියෙන්නේ කියලා. ජීවත් වෙලා කියන හෝස් හෝස් හෝස් හෝස් ගලව අක්ෂිය දුවනකොට වගේ මේ ස්ටීම් එන්ජින් එකක් වැඩ කරන වගේ බස බත බත බත ගාලා දුවන මිනිස්සු නම් ඉන්නවා කොච්චරද මේ එක එක්කත් මේ ගන්න හුස්මක තියෙන ජීවය තේරුම් ගන්න දන්නේ ඒක නිසා මේ පිළිබඳව Hindu පැත්තෙන් කතා කරන දීපක් චොප්රා එයා කතා කරලා කියනවා මේ හුස්මේ තමයි ආයුෂකේ මිනිසෙකුට Hindu ආගම හැටියට උපදිනකොට මෙන්න මෙච්චර හුස්ම ගන්නක් එයාට ආරම්භක ශීෂ්‍ය වශයෙන් හම්බ වෙනවා. එයා කියනවා අවුරුදු 120ක් ඉන්නකොට මට ඉලක්කම හරියට මතක නැහැ කෝටි 13ක් උඹට හුස්ම හම්බ වෙනවා. පරිස්සමෙන් පාවිච්චි කරුවොත් 120 වෙනකොට 130ක් වුණත් ඉන්න පුළුවන්. ඔක ඉක්මනට ඉක්මනට ගෙවලා දැම්මොත් උඹ අවුරුදු 80 න් විතර මැරලා යනවා. මේ ආතතිය කියලා කියන්නේ හයියෙන් හුස්ම ගන්නවා කියන එක. අසහනය කියලා කියන්නේ හයියෙන් හුස්ම ගන්නවා කියන්නේ. ඉතින් අපි මොන දේකට හරි ගිහිල්ලා ගාවත් ඉතින් පිටිබන්ද බදවැත්තෙන් පත්තු කරා වගේ පත්තු වෙලා තෙමේ උණු වෙලා ගෙවෙන්නේ. අද අද තියෙන සමාජය එතන. කවුරු හරි දන්නවනම් මට මෙච්චර හුස්ම ගන්නක් ආදම්බක ශීෂ වදින් කියන ඔබ ඉතාම සාන්තව ගන්න කෙනාට ආශ්වාසය ප්‍රසමාන ප්‍රශ්වාසය ගන්න කෙනාට ආවේග සමබර වෙනවා. ආශ්වාසය ප්‍රශ්වාසයේ දිගන සීතල වෙලා වැඩි. ආස්වාසයට ප්‍රසවාසය අඩු නම් තද බල ආවේගික ඉන්නේ ශෝක පරිදේව දුක්ඛ දෝමනසවල. ඉතින් ඒක හොඳට දන්නවනම් මට ආස්වාසය ගැන කතා කරනකොට ඒ Hindu ක්‍රමයේ හැටියට ප්‍රාණයාම කරනකොට 1 2 3 4 කියලා ආස්වාස කරන්න. ඒක 1 2 3 4 කියලා අල්ලගෙන ඉන්නේ කියන්නේ. ඊට පස්සේ 1 2 3 4 කියලා පිට කරන්න කියනවා. ඊට පස්සේ 1 2 3 4 කියලා පිට කරලා අල්ලගෙන ඉන්නේ කියනවා ආයෙකක් ගන්න ඉස්සර. එතකොට තේරෙන පටන් ගන්න මේක තමයි සෞඛ්‍ය සම්පන්න සමීකරණය. කාටවත් මේක නෑ. ගාල හුස්ම ගන්න ගාල දාන හරියට මාලිගාවත් ලීමෝලේ ලී ඔතනවා වගේ දරාස් බරාස් ගන්නවා ඉතින් නින්දට ගියාට පස්සේ ගොරෝන හැදිච්ච ඉච්චරයි භාවනා කරන්න ගිහලා සමහර ගොරෝන. ඒකෙන් පේනවා අපේ හුස්ම කොච්චර විකෘතද කියලා. කවදා හරි මේ කෙනා දන්නවනම් මේ ගන්න හුස්ම තාමත්ම සාන්තව තාමත්ම තුනී කොළවර දක්වා අන්තිමටම බලන්න පුළුවන් නම් ඒක තමයි ලොකුම දයාව. ඒක තමයි ලොකුම මෛත්‍රිය. ඒ තමයි ලොකු සෞඛ්‍ය සම්පන්නකම. තමයි ලොකුම ආතතිය කම්පන වේගය. ඉතින් අපිට ඒක කරන්න වෙලාවක් නැහැ. මොකද දරුවන්ගේ ප්‍රශ්න තියෙනවා, අම්මගේ ප්‍රශ්න තියෙනවා, බුද්ධහගම ප්‍රශ්න තියෙනවා, ආර්ථික ප්‍රශ්න තියෙනවා. ඉතින් ගාගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් ආ කියන මේ කෝටි 13න් කෝටි කීයක් ගිහිල්ලා තියෙනවද කියනවත් අපේ ළඟ පොත් ලැබීමක් නැහැ. තව කෝටි කීයක්ද තියෙන කියනවත් දන්නේ ඒක නෙවෙයි වැදගත් දේ අපිට ඩොලර් එකේ ගාණ කීයද පෙට්‍රල් ගණන් කීයද පාන් ගෙඩියක් කීයද ඔන්න වැඩේ. ඕක තමයි කතා කරන්නේ. කිසිම කෙනෙක් Tamanට අනුකම්පාවක් නැහැ. කිසිම කෙනෙක් මේ හුස්මට ප්‍රාණයාමයට ආනපානට හිත තියන්නේ නැහැ. ඒ ඇතින් බලන්න කොච්චර කොච්චර අමනද කියලා බලන්න මනුස්සයා කියන සතා මේ උඹට තේක මේක තියාගන්නේ කියලා අපිට හම්බ වෙන ආරම්භක සීසෙ මෙච්චර හුස්ම රැලි ගන්න. කිසිම කෙනෙකුට කිසිම හැඟීමක් නැහැ. ඔයie හුස්ම ගන්න. ඒක සමබරත් නැහැ. ඉතින් හැම වෙලාවෙම මැෂින් එක දුවන්නේ කුරේ ගෙවිල වගේ භාගයට ගොනා යන්නේ අඩමාණයට. මොකද හුස්ම ගන්න එක ගන්න එක එකක් පිට කරන එක එකක්. ඒක දන්නේත් නැහැ. දැනගත්තට පස්සේ තියෙන එක කරන්න ගියාම ඉසේකක් වෙනවා. ගණන් කරලා හුස්ම ගන්නවා ඒ එකක්ම වෙනවා. ඒක පෙන්වන්නේ කොච්චර විකෘතිද කියලා ඒක හුස්මක. ඊට පස්සේ මේ ඊට පස්සේ කතාවක් කියනවා මේ නිකන් අපිට මේ බුදුහාමුදුරුවෝ කියපු එක වෙන කෙනෙක්ගේ භාෂෙන් මේ කියලා දෙන්න හදන්නේ. එතකොටවත් අන් ඇවිල්ලා තියෙන බව වැටහිද කියලා දැනගන්න. ඒ අවුරුදු 103ක් ජීවත් වෙච්ච මිනිස්සෙක් ඇමරිකාවේ ඒ වෙනකොටත් ඉන්ටර්නෙට් එක පාවිච්චි කරන එයා කියලා තියෙනවා. උඹේ ජීවිතයට සම්බන්ධ ඉලක්කම් තීරම අමතක කරපන්. බ්ලඩ් ප්‍රෙෂර් එක කොච්චරද, සුගර් කොච්චරද, කුණු හරප ඔක්කොම දොස්තරට බාර දීවා. සතුටින් ජීවත් වෙන්න. එකයි තියෙන්නේ බොහුස්මත් එක කොච්චර කිට්ටුද කියනවා නම් ඒ තරම් ඔබ සතුටින් ජීවත් වෙන්න. අවසානයේ ලියලා තියෙනවා ඒ පිට වෙන හුස්මත් එක්ක තියෙන සතුට සම්බන්ධය තමයි සතුට කියන්නේ කියන්නේ. නිරෝධානුපස්සනාව කියන එකයි මේ මිනිස්යා මේ ඇමරිකන් භාෂාවෙන් කියන්නේ. හුස්ම නිරුද්ධ වෙන හැටි දැක්කනම් හොඳ නිරුද්ධ නිරෝධ සත්‍ය දකින්න කෙනෙක්. හුස්ම ගෙවෙන හැටි බලන්න. එතකොට දැනෙන සුඛේ තේරෙයි අපේ හිත කොච්චර සියුම් තැනකට අරගෙන යනවද කොච්චර සතිය සියුම් තැනකට ගෙනියනවද කොච්චර සුඛය සියුම් තැනකට ගෙනියනවද සම්පූර්ණ ගෙවෙන හුස්ම ගෙවෙන කම්ම බලන්න හිටියොත් නිවනටම ගිල නැතක හැම හුස්මකම අවසානයේ ප්‍රසවාසයේම අවසාන නිවන තියෙනවා නමුත් අපි කොච්චර කුලප්පුද බලන්න එතෙන් ගියාට පස්සේ ඊගාට එන ආශාසය අල්ලගන්න. ඊගාට එන සද්දය අල්ලන්න, වේදනාව අල්ලන්න, හිතවිල්ල අල්ලන්න. කාටද පුළුවන් අර සම්පූර්ණ ගෙවෙන හුස්ම සම්පූර්ණයෙන් ගෙවෙන්න ඇරලා අලුත් දෙයක් අල්ලන්නෙත් නැතුව එතන තියෙන මේ සුඛය නැත්නම් ආශ්වාසයේ තියෙන ආශ්වාදේ නැත්නම් ප්‍රශ්වාසයේ තියෙන මේ ඉදුමිතුන් සුඛය ඒක දන්න කෙනා එතෙන්ට යන්න හැදුවොත් මේ මරණ චිත්තක්ෂණේ කවුරු හරි වහපෝන වෙලාවක ගහන වෙලාවක ඒ මනසට බාහිර කිසිම බලපෑමක් ඇති කරන්න බෑ. එයා බලන්නේ අන්තිමට තමයි උෂ්ම ගෙවෙන හැටි බලන්නේ ඉන්න. ඔබ පුළුවන් නම් ජීවිතේට වද දීපං, කයට වද දීපං. මම කරන්නේ උෂ්ම ගෙවෙන හැටි බලන්නේ. මරණ චිත්තක්ෂණීවද බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා චාරිමක පස්සාසපි ඥානතෝව නිරුද්ධಂತಿ. රාහුල පුංචාඳුරන කියනවා රාහුල පණ තියෙන වෙලාවේ ආස්වාස් ප්‍රසවාසයේ පුහුණු කරපු කෙනාට අන්තිම හුස්මත් දැක දැක දන දන යන්නේ කලකොලයක් එන්නේ ඒ තරම්ම සතිය ආරක්ෂක ධර්මය සතිය ආරක්ෂාව අවසාන හුස්මට පවා දෙනවා ඉතින් මේ සාධ්‍යයක් යනකොට හුස්මේ අවසානේ බලන්න බෑ වේදනාවක් එනකොට හුස්මේ අවසානේ බලන්න බෑ හිතවිල්ලක් එනකොට හුස්මේ අවසානේ බලන්න බෑ කියනවනම් අපි කවදාද මේ මරණ චිත්තක්ෂණේ හුස්මේ අවසානේ බලන්නේ මරණ චිත්තක්ෂණත් එක්ක බලනකොට ওই හිතවිල්ල ওই සද්ද ওই වේදනා උච්චරම ලොකු කරදරයක් කරන්නේ නැහනේ. හැබැයි ඒක කරදරයක් වෙන්නේ අපි දන්නේ නැහැ. අපිට සැකයි මේ හුස්මේ අවසානයේ බැලීම මොන සිද්ධියක අවසානයේ බැලීමත් එකයි. නැත්නම් හුස්මේ අවසානයේ බැලීම ඔය මොනම දෙයකින්වත් වළක්වන්න බෑ පුහුණු කරලාද මනසක් ඇති කෙනා. ඉතින් ඒක නිසා කාට අපිට බයින්වයි කියලා කියමු අපි. නැත්නම් අපි කාට හරි බයින්වයි කියලා කියමු. නැත්නම් අපිට කවුරු හරි ගහන අපි කාට හරි ගහන නැත්නම් කාට හරි ස්තුති කරන ඒ ඔක්කොම කරනකොට තමයි හුස්ම යන හැටි බලාන කරනවා නම් ඒ මනුස්සයා කරන වැඩේ පුදුමාකාර ගෞරවාන්විත ගතියක් ඒ කරන දේ එළඹ වාසය කරලා කරන්නේ දෝතිම්ම කරන්නේ ඒ වැඩේ පුදුම තෙදක් මට මතකයි අමාරු විභාගයකට මම ඉදිරිපත් වෙච්ච වෙලාවේදී මේක පරීක්ෂා කරලා බැලුවා මම දන්නවා හොඳටම මයි ළඟ මේ විභාගේ පාස් වෙන දැනුම නැති බව. පේල්ුණත් එකයි මට පාස් වුණත් එකයි මට කිව්වා ගිහිල්ලා හුස්ම තුනක් ඉවරනකම් බලන්නේ. තද බල විදියට ප්‍රශ්න මතුවෙන්නේ ඉස්සෙල්ලා මම කරපු දේ ඒ හුස්ම තුනක් ගෙවෙනවා බලනකොට තමන්ගේ ගෙදර ගියා වගේ කිසිම වෙලාවක විභාග මධ්‍යස්ථානක ඉන්නවා මං ඉන්නේ පරීක්ෂකවරු ඉදිරි පිට මගෙන් බරපතල ප්‍රශ්න එහෙ මොකුත් නැහැ අර පුරුදු කරපු භාවනාවට හිත ගිය ගමන් නෑ සෙල්ලම් ගෙදරකට ගියා වගේ විවේක තැනකට ගියා වගේ ඕනේ ප්‍රශ්නයක් අහපන් අහන දෙයට උත්තර දෙන්න. දන්න දෙයින් උත්තර දෙන්නේ මැරෙන වෙන නෙවෙයි, පේල් වෙන එක නෙවෙයි, පේල්ෙච්චා. පේල් වෙන්නේ පේල් වෙන්නේ අපි එක එක්කත් මැට්ටෝ නෙවෙයි. මැට්ටෝ වෙන්නේ <laughs> ගන්න ගියොත් තමයි. අසහනෙන් තමයි. මේ දැවිලි දැවිලි තමයි. ඒක තමයි අධ්‍ය අධ්‍යාපනයෙන් දෙන්නේ. ඒක තමයි රසාව කියලා අපිට දීලා තියෙන්නේ. ඒක තමයි මේ ලාභ සත්කාර කියලා දෙන්නේ. බලන්න පැවිද්දක තියෙන සුන්දරකම. කිසිම කෙනෙකුට මොනම තාලකින්වත් බලපෑම් කරන්න බෑ. මොකද අපි හිඟාගෙන කන්නේ. කොයි අකයක දෙට හිඟාන ගියත් අපිට ප්‍රශ්න නැහැ. මේ ලෝකයක දෙට ගියා පොඩ්ඩයක දෙට ගියා මේ සපදාන චාරිකන් ගිය තැන දෙන්න දෙකාව තටා බයි බයි කිව්වා ගියා. අපිට නෑ අපි ගිහිල්ලා ඉන්නම් කතාවක් නෑ. මේක උසස්ම ජීවන ක්‍රමය. බැහැපම් බීමටම බැස්සට පස්සේ ආය වැටෙන තරම්. බලන්න හුස්මේ අන්තිම කෙලවරටම කොහෙවත් යන්න දන්නේ මොන කරදරයක් ආවත් මොන සද්දයක් ආවත් මොන වේදනාවක් ආවත් ඒ හුස්මේ කෙලවර බලන්න හුස්මේ කෙලවර තමයි නිවන නිරෝධ සත්‍යය කියන විශ්වාසයේ සැකහැර දැනෙන්න සෝවාන්වත් වෙන්න ඉතින්ද වෙනකන් හුස්ම දිහා බලන්නේ කැහි ගෑණියක් දිහා බලනවා වගේ හොටු ගෑණියක් දිහා බලනවා වගේ මේක කොරනවා තමයි ඉතින් සුවාසේ අදිනවා උඩපල්ලේ අදිනවා මාලිගාවන්ත ලීමෝලේ ලීරනවා වගේ හුස්මෙන් නම් වැඩේ හරියන පාඩම් නිකම්ම හුලන්නේ ඕකේ කොහෙද නිවනක් තියෙන්නේ කියලා අතුවාචාන් වහන්සේම කියන මේ හුලම් වල හුලම් බලලා කොහෙද නිවන් දකින්නේ එහෙමනම් මේ ඔක්කොම නිවන් දකින්න ඉබයි. කවුරක්වත් විශ්වාස කරන්න මේ හුලඟේ මේ වැඩේ තියෙනවා කියලා. බුදුරජාණන් මේ හතර මහා භූතයන්ගේ වායෝ පොට්ටබ්බ ධාතුවට මේ හේතු කරලා තියෙන මේ ප්‍රශ්නේ. අපි කවදාකවත් හිතන අවිජනන පටවි ධාතු ඊටදී වැදගත්. තේජෝ ධාතු ඊටදී වැදගත්. ආපෝ ධාතු ඊටදී වැදගත් නේ හුලන්නේ හුලන් කියන ආස්වාද ප්‍රසවාසයේ ඕකේ ඔච්චර මහ දෙයක් නැහැ ඉතින් ඕකේට වැඩිය පුහුණු කර කර ඉන්න දෙන්නේත් නැහැ නේ ඕන වෙලාවක කරන්න පුළුවන් කියලා හිතනවා නමුත් කවදා හෝ සැකහැර ඒක දැනගත්ත දවසේ එයාට සැකහැරීමත් එක්කම ප්‍රීතිය පහළ වෙනවා ඊට පස්සේ ගන්න හුස්මක් පාස හිඳුම් හිටුම් පාසකම ලැබෙනවා හැම හුස්මක් පාසාම ජීවන ජීවියක් පිවෙන පෙවෙනවා එහෙම නැත්නම් ඒක උත්ප්‍රේරක කෘත්‍යයක් කරනවා එයාට ගෙවෙනවා තමයි ආවුස ගෙවෙනවා තමයි අපේ ජීවත් වෙනවා. කඹරනවා නෙවෙයි. අනාගත සැලසුම් හදනවා නෙවෙයි. නැලපිච්ච දේවල් කරන පස්සාත්තාප වෙනවා වගේ මේකට බුදුහාමුදුරු දීප වචනේ ක්ෂණ සම්පත්තිය. දීලා තිනවා khano වේමා උපච්චකා අහෝ ක්ෂණේ මා වික්මව නොයාවා. හැම වෙලාවෙම එළඹ තියෙන මේ ක්ෂණය කාමේ නිසා හෝ භව තෘෂ්ණා නිසා හෝ විභව තෘෂ්ණා නිසා හෝ මාව ඉක්මවා නොයාවා. මම මේකට එළඹ වාසය කරනවා කිව්වොත් ඒ එන සුඛය නිසා ද්වේෂෙට ඉන්න බෑ. අර ද්වේෂ කරන්න දෙයක් නැහැ. රණ්ඩු කරන්න කෙනෙක් නැහැ. වෙන දේ වෙන්නේ හේතුඵල ධර්මයට අනුව කියලා බාරගත්තට පස්සේ මොන වසක් දුන්නත් වැදින්නේ නැහැ. මොන ඊතලයක් විද්දත් වදින්නේ නැහැ. සත්තං වා විසංවාන කමති. එයා කැමති වෙන්නේ ඕනේ වසවිස දුන්නට Taman දන්නවා මෛත්‍රික මට කාලවත් එක තරහක් නැහැ. එනවනම් තරහක් ඒත් උන්ද අවශ්‍යගත් එකක් මට ඕනකමක් තිබුණා කවුරුත් එක්ක ගැටෙන්න කියලා මේ සුඛයත් එක්ක මේ ව්‍යාපාදයේ අයින් වෙන එක බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට ඒ ධම්මපද ගාථාවක සඳහන් කරනවා සච්චේ uppattitan කෝධං රතං භන්තං වධාරේ හරියට යම් කිසි වෙලාවක Tamange හිතේ ක්‍රෝධයක් පහළ වුණා නම් අමනාපයන් නුරුස්නා ගතියක් ස්වයං විවේචනයක් රතං බන්තංව ධාරේ ස්කිඩ් කරන වාහනයක් බ්‍රේක් කරනවා වගේ වාහනේ නැතර කරගන්නේ කියන්නේ. දැන් මේ වාහනේ කඩාගෙන යන්න හදන්නේ මේ පැත්තෙන් හෙල මේ පැත්තෙන් කන්ද වාහනේ අහන්නේ ඇදලා යනවා එහෙම නැත්නම් එකතැන කරකවෙන්න හදනවා බ්‍රහාන්ත රදයක් තරණාශේ Tamange හිතේ ඇතිවෙච්ච කෝරෝධය පාලනය කරගන්නේ කියලා කියනවා. එවැනි ඇතිවෙච්ච ක්‍රෝධය දැනගෙන ඒ ක්‍රෝධය පාලනය කිරීම හැර කවුද මට මේ ක්‍රෝධය ඇති කරේ මං කවුද කියලා හිතාගෙනද කටයුතු කරන්නේ ආදි වශයෙන් දේවල් කරන්න ගිය ගමන් පාලනයෙන් තොර වෙනවා බ්‍රහන්ත රතය. ඒක ඒකාන්තයෙන්ම කොහෙලට වැටෙනවා. එහෙම නැත්නම් එක දන කරකවිලා අපහු ගහන නැත්නම් ඇල්ලි හැප්පෙනවා. ඒ නිසා බ්‍රහන්ත රතයක් නතර කරන්න ආසේ උපපතිත ක්‍රෝධය නතර කරන්න කියලා කියනවා තමහං සාරතින් භූමි. උන්දට මම කියනවා රතාචාර්ය කියලා. රශ්මිග්ගාවෝ ඊතරෝ ජනා. අනික් මිනිස්සු නිකන් තෝල්ලනු අල්ලගෙන හිටියට අස්සයාගේ උට රතේ පාලනය කරන්න දන්නේ අද වෙලා තියෙන්නේ අපිට ක්‍රෝධය ආපු ගමන් අපි ක්‍රෝධේ දීපේ කරනට වෛර කරනවා. එයි මට මේ වෙලාවේ මේක කෙරුවේ කියලා අහනවා. මං මොනක වැරද්දක් කරාටද කියලා අපි අර ආත්ම දෘෂ්ටියෙන් යුක්තව අර ක්‍රෝධයට අවශ්‍ය කරන පොහොර ටික ආහාර ටික දුන්නට පස්සේ ක්‍රෝධයෙන් ක්‍රෝධේ එකින් එකට එකින් එකට හැත් හැත් බැලලා ගිහිල්ලා පරණ කර්මය ගෙවෙනවා. අලුතින් කර්ම රාශියක් රැස් කරනවා. ඒ වගේ ක්‍රෝධයේ උපදිනකොටම දැනගත්තොත් දැන් මගේ හිතේ ක්‍රෝධයක් උපන්නා. මේකට කාටවත් කියලා වැඩක් බුදුහාමරණ කියලා වැඩකුත් නැහැ. මොන පිනක් කරත් වැඩක් නැහැ. උපත්ිත ක්‍රෝධය බ්‍රහන්ත රතයක් දරන්නාසේ. බ්‍රහන්ත රතේ කියලා කියන්නේ වාහනේ ඉක්මනට ගිහිල්ලා බ්‍රේක් ගහන්න උනහම ඒ බ්‍රේක් අහන්න නැතුව යනවා. ඒකට බ්‍රේක් ගහලම බෑ කඩකට ගහන්න ඕනේ. කඩකට ගහනකොට තමයි රතේ නඩත්තු කරගන්න පුළුවන් වෙන්නේ. ඒක මේ රතේ ඉන්න සෙනඟ ගාන වැස්ස වහින වෙලාව ආනත තලෙ ඔක්කොම දැනගෙන තමයි ඩ්‍රයිවර් කෙනෙක් ඒක කරන්නේ. ඒක පුරුදු කරන්නත් බෑ. භ්‍රාන්ත රතයක් නතර කරගන්නවා කියන එක පුරුදු කරන්න බෑ. ඒ වෙලාවේදී තදටම බ්‍රේක් ගහපු ගමන් ඇම්බරිලාම යනවා වාහනේ. ඇලයින්මන්ට් වරදිනවා. කඩ කඩ බ්‍රේක් ගන්නවා. ඒ නිසා මේ මට ක්‍රෝධයක් උපන්නා කියලා දැනගත්ත ගමන් ඒ ක්‍රෝධේ නැති කිරීම සඳහා නැත්නම් ක්‍රෝධයට අදාළ කටයුතු කරන වෙනුවට අපේ හිත ඇති කරපු මනුස්සයාට මටයි මේ වෙලාවේ දුන්නේ ඇයි මෙහෙම කරේ කියලා පටලවන එක තමයි මායාවේ කෘත්‍යය. එහෙම වුණොත් ඒ මනුස්සයා නිකන් තෝන් ලනු අල්ලන මිනිහෙක් මිසක් හොඳ රතාචාර්ය කෙනෙක් නෙවෙයි. අපට පුළුවන් ද ඒ වගේ උපදින උපදින වෙලාවේ ක්‍රෝධය මේකයි කියලා දැනගෙන එතන එතනයි එනේන වෙලාවේදී කඩ කඩ බ්‍රේක් ගන්නවා වගේ ඒ ක්‍රෝධය යටපත් කරන්න එච්චර සුඛයක් මුළු ජීවිතේම නැහැ. Tamanta ඉපදිච්ච ඒ ක්‍රෝධය දැනගෙන එනේන වෙලාවේදී ඒ ක්‍රෝධය වෙනකට වඩා නඩත්තු කරගන්න පුළුවන් නම් බ්‍රහන්තර රදේ නඩත්තු කරගන්න පුළුවන් ක්‍රමක් තියෙනවා නම් ඒකට තමයි උප්පරීම සුඛය කියන්නේ ඒ සුඛය එන්නේ මාරු වෙච්ච වෙලාව. අවුලක පටලවිච්ච වෙලාවක දක්ෂ යෝගාවචරයා ඒ අවුල හරහා උපරිම සුඛය හදාගන්න. ළඟ ඉන්න කෙනාට තේරෙන්නේ. මොකද ළඟ ඉන්න කෙනා භාවනා කරලා නැහැ. එයා මේ ජීවිතේ දිහා හැකි සංඥාවෙන් බලලා නැහැ. එන කරදරයක් හරි පැත්තට දාගන්න හැටි දන්නේ නැහැ. එයා මේක අවුල් කරගන්නවා. අරයා තමයි මේක කරේ. මට ඇයි මෙහෙම කරේ? নানা ප්‍රකාර දේවල් කරනවා මිසක් ක්‍රෝධය හසුර ගන්න දන්නේ නැතිකම කියනවා. ඒක නිසා ප්‍රීතිපරණ භාවනාව නැත්නම් ප්‍රීතිය වතුරවන ඉතිරවන සමාධිය ඇති කරපු කෙනාට විතරයි සුඛ පරණ භාවනා කරන්න පුළුවන් වෙන්නේ. ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික තියෙනවා. හැබැයි ඒක හරියට යොදව ගන්න ඕනේ. ඒ යෙදවීම සඳහා ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී මම අර ඊයේ කිව්වා වගේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සීක පුද්ගලයා චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං uppajjati අමනාපං uppajjati මනාපං අමනාපං ඇහැට රූපයක් දකිනකොටම එක්ක මනාපය හට ගන්නවා එක්ක අමනාපය හට ගන්නවා ඒ වෙනසම මනාපමනාප නැති තැනට වැටෙනවා මනාපමනාප නැති එක අපිට අදාළ නෑ මොකද ඒක අපි ගණන් ගන්නවත් නෑ රූපයක් දැක්කයි කියලා අපි රූපයක් දැක්කයි කියලා කියන්නේ රූපෙට මනාපය හෝ අමනාපය ඇති වෙච්ච තැන. ඒක තමයි අපි ලොකුවට කතා කරන්නේ. මේ උපදුන මනාපය උපදිච්ච අමනාපය ඒ හේතු ප්‍රත්‍යයෙන් එතනදී හටගත්ත දෙයක් බොහොම ප්‍රසිද්ධව යෝගාවචරයට තේරෙනවා. ඒක ඉස්සලා තිබුණේ නැහැ. මේ රූපේ දැකපු නිසා මනාපය අමනාපය පටන් ගත්තා. ඊට පස්සේ එයා මේ හටගත්ත මනාපය හටගත්ත අමනාපය රූපේ තිබුණ එකක්වත් ඇහි තිබුණ එකක්වත් මගේ මන අපේවත් නෙමෙයි මේ හේතුප්‍රත්‍ය ධර්ම නිසා හටගත්ත දෙයක් කියලා. උපදිනකොටම මනාපමනාපේ අල්ලන්න දන්නවනම් එයාට මේ මනාපමනාපේට ස්වාමිත්වයේ ගන්න පුළුවන්. ඒක නතත්තු කරන්න පුළුවන්. එයාට ඒකේ වෙලාව අල්ලන්න බැරි වුණොත් මනාපමනාපේ නායකත්වය අරගෙන Taman 16ක් වාටපත් වෙනවා. ඒක නිසා කොයි වෙලාවක රූප බලනකොට වුණත් මනාපමනාප නැතුව නැහැ. රූපේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඇහි නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මගේ චේතනාවේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ. මේවා සම සමவாயයට එනකොට හටගන්නා වූ මනාපමනාපේ එතන එතන දාන්නවනේ. එතන එතන දැනගන්න එකයි මෙතන මේ සුඛ පරණ භාවනාව කියලා එක දන්නවනම් යෝගාචර කොච්චර සැලකිලිමත් වෙයිද අපේ හිත මනාප රූපයකට අමනාප රූපයකට යනකොට අපේ හිත මනාප සද්දයකට අමනාප සද්දයකට යනකොට අපේ හිත මනාප ගඳකට අමනාප ගඳකට යනකොට මනාප රසයකට අමනාප රසයකට යනකොට මනාප පහසකට අමනාප පහසකට යනකොට මනාප හිතවිල්ලකට අමනාප හිතවිල්ලකට යනකොට හිතවිල්ලට වෛර කරන්න එපා පහසට වෛර කරන්න එපා ගඳට රසට ශබ්දයට ගඳට වෛර කරන්න එපා මේ උප්පන වෙතන එතන උපදින්නා වූ මනාපමනාප දෙක අල්ලන්න පුළුවන් නම් බුදුහාමුදුරුව දැක්කවා ධර්මයේ දැක්කවා ඒක ඉතින් කොච්චර සතියක් තියෙන්න ඕනද කියලා බලන්න. සතියෙන් ඉන්නකොට මේ ඇහැට කනට නාසයට දිවට හිත පණින්නේ පිස්සු හැදිච්ච වඳුරෙක් වගේ. කියලා නෙවෙයි. පණින්නෙම වැඩියෙන්ම මනාපේ තියෙනවා. පණින්නෙම වැඩියෙන් අමනාපේ තියෙන. ඒ තරම් අපේ හිත කෙලෙස් වලට කැමති. උපදින හරියක් උපදිනේ මනාපමයි. ඒ ඒ වෙලාවේ ඒක අඳුර ගන්න පුළුවන් නම් අපි මෙතෙක් කල සංසාරේ මොකද්ද කරේ? භාවනා කළා දැන් මොකද්ද කරන්න හදන්නේ කියන එක තේරුණාට පස්සේ තේරෙනවා මේක අපිට අම්මා අප්පා දෙන දෑවැද්දක් නෙවෙයි. කන්තිබාර ගුරුවරයා දෙන දෑවැද්දකුත් නෙවෙයි. දේශපාලනඥයෙක් දෙන එකක්වත් නෙවෙයි. අමාමෑණී බුදු පියාණන් වහන්සේමයි දීලා තියෙන්නේ. නමුත් අපි මෙතෙක් ඇල්ලුවේ මොකද්ද? අපි හිතමු කාට හරි මේක අල්ලගන්න පුළුවන් උණයි කියලා. මේක කියලා දෙන්න හැටි හිතන්න කාට කොහොම කියලා දෙන්නේ? මොන යකා මේක අහන්න කැමති වෙන්නේ? මොකාවත් කැමති නැහැ. බුදුමයි බුදුහාමුදුරුවෝ මරපු නැති එක. උත්සාහ කරා ගොඩාක් උත්සාහ කරා. නාලාගිරි යථා මෙහෙ වැව්වා. දුනු ආයෝයේ දෙව්වා. කරන්න පුළුවන් සෙල්ලම් ඔක්කොම කරා. මොකද බුදුරජාණන්සේ ඉන්නකොටම ක්‍රෝධය අල්ලගත්තා. කවදාකවත් ඒකට එන්න දුන්නේ නැහැ. ඒක නිසා කිසිම දෙයක් වැදුන්නේ නැහැ. ස්වභාවික මරණයක් ඇති වුණා. අනිකුත් සියලුම ආගමික නායකයෝ අස්වාභාවික මරණ වලට ලක් වුණා. එමිසුත් මේවා කියන්න උත්සාහ කරන්නේ නැති ලෝකයා කැමති නැහැ මේවට. ලෝකයා කැමති මේ කාමයේ වඩවන, මනාපේ වඩවන, අමනාපේ වඩවන දේවල් එක තමයි මේ ශෝකාන්ත, දුක්ඛාන්ත, ටෙලිඩ්‍රාමා හදන්නේ, නාටකම් හදන්නේ, චිත්‍රපටි හදන්නේ, නවකතා ලියන්නේ. බුදුජානනාංශෙ පින්නේ මේ දෙකේ යන ගමන මැදින් යන ගමනක් උපදිනකොටම ක්‍රෝධය බ්‍රහාන්ත රතයක් පාලනය කරන දක්ෂ රියදුරෙක් වගේ මට දැන් උපදිනේ ක්‍රෝධයම අමනාපය. මට දැන් ඕනේ උපදිනේ මනාපය කියලා දන්නවනම් Taman බේරිලා. ඔය සදාචාරවාදියා හිතනවා උපදින කෝපේ දැකීම පවක් උපදින රාගයේ දැකීම පවක් කියලා. ඉතින් ආයතින් සමත භාවනා ක්‍රමය හොයන්න හදනවා මේ පීති පරණතා, සුඛ පරණතා භාවනා. එහෙමත් ක්‍රමයක් තියෙනවා. නමුත් මේ වෙලා ගත්තේ මේ විපස්සනා තුලින් බලන්න ක්‍රෝධය නම් හොඳ නෑ තමයි. නමුත් හට ගන්නකොටම දකින්න ක්‍රෝධය විතරමයි සුඛය ඇතිකරන්න ආසන්න කාර්යය. මනාපය හොඳ නෑ තමයි. නමුත් මනාපය හට ගන්නකොටම ප්‍රමාණ වී දැනගත්තොත් එතන තමයි සුඛය හටගන්නේ. එනිසා මනාප මනාප දෙකෙන් තොරව සුඛයක් නෑ. හැබැයි ඒක අවිද්‍යාව හරහා සමා වීම හරහා එන තිරිසන් සුඛයක් නෙවෙයි මේ කතා කරන්නේ එළඹ සිටීම හරහා එන්නකොටම මනාපේ එන්නකොටම අමනාපේ දැනගෙන අට්ඨියති හරා ඇති ජගුච්ඡති ඒක දුකක් කරගන්නවා ඒක ලැජ්ජාවක් කරගන්නවා ඒක දුරුකල යුත්තක් බව දන්නවා මිසක් දලන රූපේ දුරු කරන්න යන්නේ පේන සද්දේ දුරු කරන්න යන්නේ ඒ ගන්ධ රස පහස දුරු කරන්න යන්නේ එතන Taman තුල හටගත්තා වූ මේ මනාපමනාප දෙක අඳුර ගන්න පුළුවන් නම් ඒ කෙනාට ධම්මෝ විනානත්ති පිතාච මාතා කියලා මේ ධර්මයෙන් තොර මවෙක්ියෙක් නැහැ. මේක තේරුණ දවසේ තේරෙයි මේ ටික තේරුම් ගන්න තේරුණා නම් කොච්චර පාරමිතා පුටලා තියෙනවද? කොච්චර පිංකම් කරලා තියෙනවද? කොච්චර සතිය වඩලා තියෙනවද? කොච්චර Taman කෙරේ අනුකම්පාවක් ඇති කරගන්නවද? කොච්චරක් මේ අකුසල් එක්ක වැඩ කරලා ඒ ඒ අකුසලයේ හරහා කුසලේ නැත්තම් සුඛය උපදින හැටි දැනගන්න ඕනද කියනවනම් ප්‍රායෝගික ජීවිතයක් නැති භාවනා නොකරන කෙනෙකුට හිතා ගන්නවත් බෑ. නමුත් මේ කොටස් මේ අකුසලයේමයි සුඛෙතියි. මේ මනාපමනාව දෙකේමයි. හැබැයි ඒක බලන බැල්ම හරහා යහ සංකල්පය හරහා මනා යෝන්සුමංස්කාරය හරහා එහෙම නැත්නම් ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හරහා මේක තියෙන්නේ කියන එක අද අපේ තේරවාදී පොත්වලින් ගොඩාක් ගිලිහිලා. ඒක හිතනවා මේ පින්කම් කරනකොට හම්බ වෙයි. කාගරි ආශිර්වාදකින් ලැබෙයි. එහෙම නැත්නම් මේක නිකන් අහම්බෙන් යනකොට පය වැදිලා හැප්පිලා වගේ හම්බ වෙයි කියලා අපි මේ බලාගෙන ඉන්නවා නිකන් සාර බලදාරි දෙයයන් ආන්තික අනුකම්පාව බලාපොරොත්තු වෙනවා. බුදු දානස් කියන්නේ උඹලා ඔක්කොටම මේක කරන්න පුළුවන්. ඔක්කොටම හැකියාව තියෙනවා. හැබැයි මේ මාර්ගය අමාර්ගය කියලා හිතන්න එපා. අමාර්ගය මාර්ගය කියලා හිතන්න එපා. මාර්ගේ මාර්ගේ වශයෙන් දැනගන්න අමාර්ගේ අමාර්ගේ වශයෙන් දැනගන්න ඒකට තමයි මේ වැරදි කර කර ටික ටික ඉස්සරහට යන්නේ නිසා පළවෙනි දේ පීති පරණතා පැමිණි දුක් පැණි රහයි කියන්නේ. එතකොට සැකහැර දැනගනි මේ කරන එකමයි භාවනාවෙන් යහට මොකක්වත් නැහැ. දෙක ඒක කරන්නේ ආඩම්බරයෙන් මොකද හේතුව සැක නැතුව කරන්නේ. ඒක නිසා හොඳ වෙලා බෑ හොඳ බව පේන්න තියෙනවා. උසාවියක යුක්තිය ඉෂ්ට වෙලා බෑ. සාධාරණ යුක්තිය සාමාන්‍ය මිනිහට තේරෙන්න ඕන නැත්නම් උසාවියෙන් වැඩක් නෑ. ඒක නිසා අපි මේ කරන දේ කරනවා තමයි. දැන් කරන්නේ මොකද්ද පුංචි සැකයක් ඇති ඒ සැක හැරීම තමයි සෝවාන් වෙනවා කියන්නේ. මම මේ භාවනාවේ වෙන මොකක්වත් නැහැ මේකමයි කියලා සැකයට දැනගන්නවා. ඒකට බුදුහාමුදුරු පිළිවන් සැක නැති වෙනවා. ධර්මයේ පිළිබඳ සැක නැති වෙනවා. සංඝ රත්න පිළිබඳ සැක නැති වෙනවා. තමයි රකින්න සීලය පිළිබඳ සැක නැති. ඒකට සාමාන්‍ය ප්‍රීතිමත් පුද්ගලෙක් බාටපත් වෙනවා. එයා ඊට පස්සේ කරන්නේ තෙදවන්තව. තමන් කරන දේ ඒකට ආඩ්‍ය වෙලා. එහෙන් අහලා මෙහෙන් අහලා අරහෙන් මෙහෙන් චතුරු ගගා නෙවෙයි. ඒක ඉස්සලා කෙරුවේ එහෙම තමයි. දැන් එන්නේ එන්නේ එන්නේ ඇතුළත ඒ විශ්වාසය පහළ වෙන්න පටන් ගන්නවා. ඒ විශ්වාසය පහළ වෙනකොට වැටහෙන දේ තමයි තරහ යන්නේ. කවුරු මොනවා කරුවත් තරහක් ආවත් ඒකත් විපස්සනාවට අරමුණක් කරගන්නවා. ඊට පස්සේ තරහට කියනවා එන්න ඇවිල්ලා පුළුවන් නම් මාව පෙළන්න. මාව තලන්න ඕන දෙයක් කරන්න. මම මේක ආහාර කරගන්නවා යාළුවන්ටත් කියලා තියෙනවා මට තරහයයි. මම මේ පරිේශණයක ඉඳලා ඉන්නේ කියලා බය නැතුව රාගයට, ද්වේෂයට ගොඩක් වෙලාට මේ ප්‍රීතින සම්බන්ධ වෙන ද්වේෂත් එක්ක ඒකත් එක්ක වැඩ කරන්න ගියාට පස්සේ තියෙනවා අපි මෙතෙක්කල් දැනුම කියලා හොයලා තියෙන්නෙම ද්වේෂය. සල්ලි කියලා හොයලා තියෙන්නෙම ද්වේෂය. ලාභ, සත්කාර, සම්මාන සීලෝක සියල්ලටම පොදු නම ද්වේෂය. ඒ නිසා ලෞකික ඥාන සියල්ලටම හේතුව වර්තමාන මොහොතට තියෙන ද්වේෂය නිසායි අපි යමක් හොයන්නේ. කිසිම දෙයක් හොයන්න ඕන කමක් නැහැ වර්තමාන මොහොතේ එළඹ වාසය කරන කෙනාට. එතකොට වෙනවා මේ බාහිර හැවීම නිසා පළවෙනිම වෙන දේ තමයි වර්තමාන මොහොත ගිලියන. ඊට පස්සේ මේ මනුස්සයා කොහොමද තපයි. ඒ නිසා එළඹ සිටි සිහියේ මේ සියල්ල තියෙනවා කියන විශ්වාසය පහළ වුණා නම් දල වශයෙන් හිතා ගන්න එකට පීටි පරණතා සම්මා සමාධි ඊට පස්සේ ඒක ආඩම්බරයෙන් කරනකොට අනුන්ට කියලා මම මේ දන්නවා මම මේ කරනවා එතකොට එන සුඛයට කියන සුඛ පරණතා සම්මා සමාධි කියලා ඉතින් අපි වාගේ පිරිසක ඒක උනේ නැත්තම් මේ සතුන් මරණ හොරකම් කරන අනික් මිනිසුගේ වෙයි කියලා හිතන්න එපා නිසා අපට ඒක අවශ්‍ය කරන කුසලතාවේ එහෙම නැත්නම් භව සම්පatti කියනවා. හැබැයි මේක හරි පාරට දාගන්න. හරි පාරට යන්නේ අනිවාර්යයෙන්ම අත්තරදි හරහා. ඒ නිසා තමන්ගේ සියලු අත්තරදි භාවනාවට පදනමක් සකස් කරලා දෙනවා. ඒ ඒක අදහන්න මගේ අත්තරදි ටික විතරමයි මට ගුරු තන වෙන්නේ. අනුන්ගේ අත්තරදි වලින් වැඩක් නැහැ. අපි හදා බෙදා ගන්න හරියක් හදා බෙදා ගන්නේ අත්තරදි ටික තමයි. මුළු ත්‍රිපිටකයේම තියෙන මොකක්වත්ම නෙවෙයි ආර්ය භූමියටපත් වෙච්ච උත්තරමන් වහන්සේලා වෙච්ච අත්තරදි ටික. ඕනේ සූත්‍රයක් කියවන්න ඒක ලියලා තියෙනවා කැත නැතුව මෙන්න මේ මේ විදිහට කෙරුවා. හැබැයි අත්තරද දැනගන්නකොට නිවැරදි බලපෑමක් පාටපත් වෙනවා. ඒ නිසා අපි අත්තරදී අපි කතා කරන්නේ හීනමානයක් ඇති කරන්න නෙවෙයි. ඒ අත්තරදී ගෙවම් කරන්න. ඒ ගෙවම් කරන්න මේක විශ්වාසවන්ත ක්‍රමය මේකයි කියලා ඇදහිල්ලක් ඕනේ කියන්නේ නිකම් පසාද සැදහිල්ලක් නෙවෙයි. අද්දුතු ප්‍රත්‍යක්ෂ කර බැලීම හරහා ඒක නිසා හැම කෙනෙකුටම තියෙන මේ විභව සම්පත්තිය විභව ශක්තිය තමයි භව සම්පත්තිය හරි දිහාවට සැකමසෝ යොදා ගන්න යොදා ගැනීමේ පීති පරණතාවය ඇති කරගන්නත් ඊට පස්සේ ඒක නැවත නැවත කර බැලීම හරහා භාවනා කෘත්‍ය හරහා සුඛ පරමතාවය පරණතාවය තේරුම් ගන්නත් අද ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නතර කරනවා සියලු දෙනාට මේ සුඛය සුඛ පරණතාවය අත්විඳ ගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා